අද අපිට ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අය බලමු එකින් එක විග්‍රහ කරලා තේරුම් ගන්නට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා යයි සම්ප්‍රදායානුකූලව මෛත්‍රී අධ්‍යයන කරන ආකාරයේ මෛත්‍රී වැඩිමෙන් වචන රසකින් අදහස් රසක් ගැන සිටීමෙන් එක එක වචනයට අනුව එක එක සිත් පහළ වීම නිසා එක් සිතක් දියුණු කර ගැනීමට නොහැකි වේ. මේ සියල්ල එකතු කරලා වටනට වඩා මෛත්‍රී හිංසාවක් නිසා අපට සුපුරුදු සුවපත් වේවා යන මෙත් සිත අනුව මෛත්‍රී භාවනාව වැඩිම සහ ඒ ධානයක් දක්වා වර්ධනය කර ගැනීම ගැන උපදේශ බලාපොරොත්තු වෙනවා කියලා මේ කියන්නේ. දැන් මෙතනින් අපි හුඟක් තේරුම් ගන්න වැදගත්ම දෙයක් තියෙනවා. මේ එක හිතක් කියන වචනේ මොකද්ද කියන එක ඉස්සරහ තෝරා ගන්න ඕනේ. වේදනා සංඥා සංකාර විඥාන කියලා හතර ආකාරයකින් හිත තුළ චිත්ත සහ චෛතසික ක්‍රියාත්මක වීමක් වෙනවා. හිත කියලා කියනකොට චෛතසික සමග යෙදෙන චෛතසික නොවන එකක් හිත. ඔබ තෝරා ගන්න තමයි මොකද්ද වෙනස කියලා. වේදනා සංඥා සංකාර විඥාන කියලටම් පුරා හතරකට හිත බෙදෙනවා. වේදනා සංඥා සංකාර ඔක්කොම චෛතසික. විඥාන කියනකොට හිත හා සම්බන්ධව වැටෙන කොටස. විඥාන පිරිසිදුනොත් චිත්ත වෙනවා. එදා චිත්තයි චෛතසිකයි කියලා දෙකක් තමයි මේ තියෙන්නේ. චෛතසික සමග මිශ්‍ර වෙලා චෛතසික වල ස්වභාවය හිත ගන්නවා හිතේ ස්වභාවය චෛතසික ගන්නවා. චිත්ත චෛතසික වල ලක්ෂණයක් තියෙනවා. චිත්තේ යම්කිසි ගති ලක්ෂණයක් ඇද්ද? චෛතසිකත් උරුම කරගන්නේ මේ ගති ලක්ෂණ. හිතක් සමග එකට ගොඩ නැගෙනවා. හිත සමගම පවතිනවා. හිත බංග වෙනකොට ඒ චෛතසිකත් බංග වෙනවා. හිතගත්තේ යම් අරමුණක්ද? චෛතසික ගන්නෙත් ඒ අරමුණ. චිත්ත වෙනයි, චෛතසික වෙනයි. අය වෙන් කළා තිබුණාට වෙන් වෙන වශයෙන් චිත්ත චෛතසික පහළ වෙන්නේ නැහැ. මේ හිතක න්‍යාය ධර්ම ටික. චෛතසික වලින් තොර හිතකොත් හිතකින් තොර චෛතසිකක් පහළ වෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද හිත කිව්වේ මොකද්ද චෛතසික කිව්වේ? ඒක අපි හොඳට තෝරා ගන්න වෙන් කර. හිත චෛතසික තෝරාගත්තේ නැත්නම් මේ ප්‍රශ්නේ එනවා. ඔබ සම්පූර්ණ තීරුම් අරගන්න බෑ මොකද්ද කියලා. හිතයි චෛතසිකයි දෙකේ ස්වභාවය වෙන් වෙන් කරලා තෝරා ගන්න ඕනේ. හැම චෛතසිකයක්ම එකතු වෙලා හිටන් වැඩ කරනකොට ඒ ඒ චෛතසිකයේ සියලු වැඩ කරනවාද කියලා තෝරා ගන්න ඕනේ. ඒක හුඟක් විග්‍රහ කරලා තෝරා ගන්න ඕන එකක්. ඒතකොටයි මේකේ යථාර්ථය තෝරා ගන්න. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. පවුලේ දියුණුව වදනයක් ගන්නවා වෙච්චරේ. ජීවුණු පවුලක් ඇති වෙන්න නම් ඒ පවුලේ විවිධාකාර වැඩ කරන කොටස් ඉන්නවා. පවුලේ ඉන්නේ යම්කිසි භාර්යාව, යොම් පියුම්, මරුම් ගෙතුම්, වාටිපෙති මලු පැදුරු වියනේවා කරනේවා. ගේ දොර අතුපත් ගාලා සුද්ධ කරගෙන අවශ්‍ය කරන මූලික කොටස් ටික කරනවා, කුස්සිය වැඩ කරන ටික කාන්තාව කරනවා. පවුලේ කොටසක් විතරයි සමාජිකයෙක් තමයි කාර්යාව. සාය පුරුෂයා ගිහිල්ලා ඉතින් කොහේ හරි ගියා රැකී රස්සාව කළා හරි හම්බ කරගන්න. ඒ තවත් සමාජිකයෙක්. සේවයට ඉන්නවා නම් කවුරු හරි ඒගොල්ලෝ වටපිටාව සුද්ධ පවිත්‍ර කරනවා අතුපතු ගන්නවා. අර මොනවා හරි කරන අයට උදව් දීලා ඒ කටයුතු කරලා උදව් දෙන අය. ඒගොල්ලෝ තවත් සමාජීය කොටසක්. එතකොට ගේ කඩිලා බෙදලා තියෙනවා නම් ඒව අවශ්‍ය කරන්නව කටයුතු කරන්න තව උදව්වට බාහිරින් අරගන්නවා බාත් වෙනහැලා ගෝලයේ ඔක්කොම අර ගිනි වෙලා ඒ වැඩේ කරගන්න. ඒ තවත් සමාජීය කොටසක් මේ දියුණු පවුලට අවශ්‍ය කරන තවත් සමාජීය කොටසක්. කොවිතැන් බත් ආදිය කරන්න බලාපොරොත්තු තියෙනවා නම් ඒ පවුලේ දියුණුවට තමන්ට කරන්න බැරුවම තවත් බාහිරින් ගොවි ගහලා නැත්නම් තවත් පුද්ගලයෝ කුලියට අරගෙන හරි ආදාර කරගත තවත් පිරිසක් සමාජික පිරිසක් යොමු කරගන්නවා ඒ වැඩි. දැන් මේ වගේ විවිධාකාර පිළිස් එකතු වෙලා එකතු වෙලා හිටන් හදාගත්තාම ඒ ඔක්කොම නියම විදියට නිසි ආකාරව සැලසීලා තිබුණා නම් ජීවුණු පවුලක් කියන පවුලේ ජීවුණා කියලා වත්කම් සහිත පවුලක් ඇති වෙනවා. දැන් ජීවුණෝ කිව්වේ එකක්. ජීවුණු පවුලක් කිව්වා. පවුලේ ජීවුණෝ කියන එක එකක්. ඒ ජීවුණෝ නගා සිටින සමාජික පිළිස විවිධාකාරයි. දැන් මේ ඔක්කොම එකතු වෙලා හිටන් කරන කටයුතු නිසා කාලා බීලා තමගේ වැඩ කරස් කරගෙන. ඒ හරියාකාර කටයුතු කරපු නිසා මුදලක් ඉතුරු වෙනවා. ඒ පවුල තුලම ඉතුරු වෙලා අපි සමක ඒගොල්ලෝ එකතු කරලා එකතු කරලා හිටන් ඉතින් ඒගොල්ලෝ කටයුතු කරලා තමන්ගේ ජීවනයට අවශ්‍ය බඩු මුට්ටු එකතු කරලා ඒ හැම දෙයකම වත්කම කියලා එකක් හැදෙනවා. ඉතින් ඉහළ වත්කමක තත්ත්වයට වත් වුණොත් එහෙම අර සියල්ලන්ගේම කටයුතු මුල් කරගෙන වත්කම කියලා යම්කිසි දියුණුවකට මිල මුදලක් නැන්නේ අවශ්‍ය කරන්නා වූ බලු මුට්ටු මේ ආදි වශයෙන් වටිනාකම රැස්තු. දැන් වත්කම කියන්නේ ඒක. වත්කම සාහකෘතයක් නෙමෙයි. වත්කම භාවයාවක් නෙමෙයි. වත්කම දැඩිලස්කම් කරුවක් නෙමෙයි. වත්කම කියන්නේ උදව් උපකාරයක් නෙමෙයි. ඒ සියල්ලන්ගේම කටයුතු වල හරියාකාරව සිද්ධ කිරීම නිසා සකස් වෙච්ච තවත් දෙයක්. ඒක තමයි වත්කම. මෙන්න මේ වගේ මේ විඥාන නැත්නම් හිත කියන අවස්ථාවක් තියෙනවා. අර චෛතසික නැවසි පිරිසගේ කටයුතු වලින් සකස් වෙලා ආව දෙක ප්‍රතිඵලයි. අන්න ඒක තමයි ඒක. දැන් වැඩකාරයෝ එහෙ මෙහෙ දුවනවා. වත්කමක් දුවනවා. ඉතල සාංකෘතිය රස්සාවට යනවා. තමන්ගේ වැඩ කරවන්න නා ගන්නවා. නිදා ගන්නවා. මේ කටයුතු වලට යනවා. වත්කමත් නිදා ගන්නවද වත්කමත් යනවා එනවද වත්කමත් එහෙම වත්කම ඒ සම්බන්ධ එකක්වත් සම්බන්ධයක් නැහැ භාර්යාව වෙනවා පිහිනවා කටයුතු කරනවා වත්කමත් වෙනවද පිහිනවද කටයුතු කරනවා දැන් මේ පොඩි උපමාවක් තේරුම් ගන්න චිත්තචෛතසික තෝරාගන්න ක්‍රමයක් දැන් අපි හිත කියලා හිතන් ගන්න මේ චෛතසික වලට නෙමෙයි ගන්න හදන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ආදි වශයෙන් මේ වචන භාවිතාවක් කළා. දැන් හිත කිව්වේ මේ වචනද? දැන් හොයලා බලන්න මොකද්ද හිත මොකද්ද වචන? වචන කොහොමද සකස් වෙන්නේ? වාකී විඤ්ඤාප්ති කියලා එකක් හැදෙනවා. හිත තුළ චෛතසික ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. හිත කතා කරන්නේ නැහැ. වටේ විඤ්ඤාප්තිය හලලා වෙනවා. හිත ක්‍රියා කරන්නේ නැහැ. කාය විඤ්ඤාප්ති කියලා කොටසක් ක්‍රියාත්මක වෙනවා. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියලා. ඒ කාය විඤ්ඤාප්ති විසින් කාය ක්‍රියා කරන්නත්, වචී විඤ්ඤාප්ති වශයෙන් වචන ශබ්ද කරලා ක්‍රියා කරන්නත්. මානසිකාර කියලා චෛතසිකයක් හිත තුල දිනනවා තව කොටසක්. ඒ මානසික ක්‍රියාකාරකයෙන් චෛතසිකයේ තිබෙනා වූ විචිකාර කිරීම හේවා ක්‍රියාත්මක වීම නිසා ඊට අනුකූලව හැඩගැහෙන කයෙන් කාය විඤ්ඤාති පැනවේ. ඊට අනුකූලව හැඩගහලා කරන වැඩපිළිවෙලේ කතාවෙන් වතී විඤ්ඤාති පැනවේ. නැ වතී විඤ්ඤාති කාය විඤ්ඤාති කියන දෙකෙන් අපි සතර ඉරියව් පවත්වනවා කියන කාය විඤ්ඤාතියේ ක්‍රියාවලියක් තියෙනවා. හිත තුළ ගොඩනැගෙන චෛතසිකයක් තියෙනවා. අන්න ඒක තමයි කිව්වේ අර මානසිකාරකයෙන් චෛතසිකය ඒ මානසිකාරකයෙන් චෛතසිකයේ මුල් කරගත්ත ක්‍රියාවලිය තමයි අපේ සතර ඉරියව්. ඒතර ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ සතර ඉරියව් ප්‍රත්‍ය හොඳටද නරකටද කියලා දෙකෙන් වෙන් කරලා බලනකොට. ඒක නරකට වෙන් කළා. අන්නේ ක්‍රියාකාරීත්වය සමග වැඳිලා. ලෝභය, ද්වේෂය, මෝහය කියන මේවා මුල් කරගන්නවා. ඒ තව චෛතසික තුනක්. ලෝභ චෛතසිකය නිසා ඒ ක්‍රියාවලිය ලෝභාකාරයේ මුල් කරගෙන කලයි. ක්‍රියාත්මක වෙනවා කතා කරනවා. ද්වේෂ චෛතසිකයේ යෙදුනොත් ද්වේෂයට අනුකූලව දූෂ්‍යන්දමින් කියනවා කරනවා. මෝහ චෛතසිකය આવොත් මුලාවටපත් වෙලා කියනවා කරනවා. ඒකත් හිත කරපු එකක් නෙමෙයි චෛතසිකය කරපු ඊළඟ එක. තවත් චෛතසිකයක් යොදු වෙනවා. ඒ කරන කරන කටයුතු මානසිකාර කරලා ගන්නකොට ඒවා ස්පර්ශ වෙනවා. හිතට ස්පර්ශ වෙනවා කියලා අපි කියනවා. ස්පර්ශ චෛතසිකයෙන් ස්පර්ශ කරනවා. ඒකට ස්පර්ශ චෛතසිකය ඕන. ඒවා දැනෙනවා. අපි සාමාන්‍ය කතාවල කියනවා හිතට දැනෙනවා කියලා. හිත තුළ තිබෙන වේදනා චෛතසිකයේ දැනෙනවා. ඒක තමයි චෛතසිකයේ වේදනා. හිත හඳුනා ගන්නවා කියන්නේ. හැබැයි හිතේ තියෙන සංඥා චෛතසිකයේ සතු වෙලා හඳුනා ගැනීම. චේතනා කියලා චෛතසිකයක් තියෙනවා. හිතත් එක්ක ප්‍රධාන චෛතසිකයක්. අර කොහොම කරන කටයුතු ක්‍රියාත්මක කරවන්න මූලික වෙන්නේ චේතනා කියන චෛතසිකය. ක්‍රියා කතා හිතවිලි ගොඩනගන්නේ ගොඩනගනක දෙන්නේ හොඳට හෝ නරකට චේතනා කියන චෛතසිකය. ඒ ඒ කටයුත්තෙන් විසිර යන්න නොදී හොඳක් හෝ නරකක් හෝ කරන වැඩකට යලි යලි අවධානය යොමු කරලා යලි යලි ඒකට ඇදලා ඇදලා තියලා වැදලා තියලා කරන තව එකක් තියෙනවා. ඒකාග්‍රතාව ඒකාග්‍රතාව කියන්නේ චෛතසික. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතාව. ඔය ඔක්කොම කරන්නේ ජීව ශක්තියක් අවශ්‍යයි. අනේ ජීව ශක්තිය මනස සකස් කරලා දෙන තව චෛතසිකයක් තියෙනකොට ජීවිතේ. ඔය ඔක්කොම සකස් කරලා ඉතින් ක්‍රියාත්මක කරන සකස් කරන එකක් තියෙනවා ඒක කියනවා මානසිකාර. ඕකට කියනවා සර්වචිත්ත සාධාරණ චෛතසික. ඔය හතර. සෑම හිතක්ම ගොඩනගෙනට ওই චෛතසික හතත් එක්කලා ගොඩනැගේ. හැබැයි චෛතසික හත නෙමෙයි චිත්ත කිව්වේ. ඒවා වැටෙන්නේ වේදනා ස්කන්ධේ සංඥා සංකාර කියන කොටස් තුන තමයි ඒ ටික අයිති වෙන්නේ. ඔන්න ඔය ටිකෙන් ගොඩනැගෙන යමක් තියෙනවා. අන්න ඒක තමයි විඥාන. ඒක චෛතසිකයක් නෙවෙයි. චෛතසික එකතු කරලා තියෙන කොටු කරලා තියෙන තවත් දෙයක් ඕකට කියනවා විඥාන. දැන් විඥානයේ ස්වභාවයේ චෛතසික වලින් තමයි හඳුනාගන්නේ. විඥානයේ කෙබඳු ආකාරයකද කියලා ගන්නේ චෛතසිකයන්ගේ තුලින් ලක්ෂණවලින් හොයාගන්න ඕනේ. රාගහිතා කටගත්තා කිව්වහම එහි යෙදලා තියෙන අන්නේ චෛතසික වලින් ඒක වෙන් වෙනවා රාගහිතා කියලා. ද්වේෂහිතා කාපුවාම ඒ බාහිරයෙන් හොයාගන්නවා දේශ හිතක් කියලා. මෝහේ නැමැති චෛතසිකයේ ඉදිලා આવොත් එහෙම ඊට අනුකූලව ඒක මුල් කරගෙන ඒක මෝහ හිතක් කියලා පනවනවා. හිත කියන එකට ආගන්තුක උපක්ලේශයෙන් කහට ගන්නවා විවිධාකාර දූෂ්‍ය හිත් වලින් විවිධාකාර බාහිරමේ හිත් වලින් පනවනවා. ඉතින් හිත කියන්නේ මොකද්ද? ආරම්මන විජානන ලක්ෂණ චිත්තං ආරම්මන විජානන ලක්ෂණේ හිතයි. විවිධාකාරයන් දැනගන්නා ලක්ෂණයක් තියෙනවා. දැනගන්නා ලක්ෂණයට හිත කියන. දැන ගැනීමට නෙමෙයි. අචිත්තේ ස්වභාවය දැනගෙන ආරම්මන විජාන ලක්ෂණය. වීදුරුව විදෙන ලක්ෂණේ යුක්තයි. උපමාව කරලා බලන්න. දැන් මේ දැන්ට තියෙන මේ වීදුරුව බිඳෙන ලක්ෂණින් යුක්ත දාපුවාම ඕක කියන. ඒ කොහොමද එහෙම කියන්නේ? ඕක වැටෙනවා බිඳෙනවා. ඕක බිවට වැටෙනවා බිඳෙනවා. ඒ නිසා බිඳෙන ලක්ෂණින් යුක්තයි කියන. බිඳෙන ලක්ෂණය කියන්නේ බිඳීමද? වැටෙනවා බිඳෙන ස්වභාවයක් ඇති නිසා ඒක බිඳෙන ලක්ෂණින් යුක්තයි කියන. බිඳෙන ලක්ෂණ එකක් බිඳීම තව එකක්. ඒ වගේ ආරම්මන විඥානන ලක්ෂණ එකක් විඥානනේ තව එකක්. විඥානය කියන්නේ විවිධාකාරයෙන් දැන ගැනීම. විවිධාකාරයෙන් දැන ගැනීමට හේතු වෙන ලක්ෂණයක් තියෙන නිසා ඒකට කියනවා චිත්ත. දැන් චිත්ත කියලා අපි හඳුන්වා තියෙන්නේ මේ ලෝක සමය අපි කතා බහ කරලා පුරුදු වෙලා තියෙන්නේ මේ දැනෙන එකට හිත කියනවා. අපි හිත කියන්නේ පුරුදු වෙලා තියෙන්නේ ඕකට. දැන් දැනීම කියන එක, විඳීම කියන එක එකක් විඳින ලක්ෂණ එකක් කිව්වොත් තෝලා ගන්න. දැනෙන ලක්ෂණය ඒකයි. අපි කණ්ණාඩියක් ගන්නවා. මූණ බලන කණ්ණාඩිය. අරගත්තාම පිළිබිඹු වැඩෙන ලක්ෂණයක් තියෙනවා. කණ්ණාඩිය. දැන් පිළිබිඹුද කණ්ණාඩිය කියන්නේ? ඒ ඉස්සරහට ගියාම ඒකේ පිළිබිඹු ප්‍රතිබිම්බය වැටෙනවා, ඡායාව වැටෙනවා. ඒකෙන් බැලිය හැකියි. හැබැයි එකක්ව බලන්නේ නැතුව හිටියොත් එහෙම කණ්ණාඩිය නැහැ. ඒ කණ්ණාඩිය කියන්නේ නිගමනය කරේ හේතුවක්. ඒ ඉස්සරහට ගියාම ඒකෙන් ප්‍රතිබිම්බයක් පේන නිසා. යමක් ගියාම ඒකෙ තිබෙනා වූ ආලෝක කදම්බ මුල් කරගෙන ඒකට වැදුනහම ආපහු ඒ වර්ණ පරාවර්තනය කිරීමේ හැකියාව තිබෙච්ච නිසා ඒ හැකියාවෙන් ලක්ෂණය වෙච්ච යමක් තියෙනවා. ඒ හැකියාව ඇති නිසා මේකෙට ගියාම වර්ණ පරාවර්තනය කරලා පිළිබිඹුවක් ගෙනත් දෙනවා. අන්න කණ්ණාඩි එකක් කණ්ණාඩිය වැටෙන පිරිබිඹුව තව එකක්. මෙන්න මේක ආරම්මන විජානන ලක්ෂණේ එකක්. එහෙම ලක්ෂණයක් තිබිච්ච නිසාම ඇහැට රූපයක් අරමුණු වෙච්ච වෙලාවට ස්පර්ශ වෙච්ච වෙලාවට ඒ වෙලාවේදී දැනීමක් පහළ වෙනවා ස්පර්ශය මුල් කරගෙන අන හිතේ ලක්ෂණ හිත ශබ්දේ නෙමෙයි සෝතේන්ද්‍රියට බාහිර ශබ්දයක් ඇදෙනකොට ස්පර්ශ වෙනකොටම අන්න හිතේ තිබෙන ප්‍රතිචාරයේ ක්‍රියාත්මක කියලා හිතන් ස්පර්ශ කියන චෛතසික නගලා ශබ්ද ස්පර්ශයක් ලබා දෙනවා. ඒක දැනෙන සත්‍යයක් මත කරලා දෙනවා. ඒ සත්‍යය දැනෙනවා. ඒක හඳුනා ගන්න ලක්ෂණයක් මත කරලා තිබිච්ච නිසා හඳුනා ගැනීම ලක්ෂණේ තිබිච්ච නිසා හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ හේතුවෙන් මෙන්න මේ බඳු සද්දයක් ඇහුණා. ඒක මේ බඳු සද්දයක්. ඒක හොඳයි නරකයි මෙහෙමයි කියලා මේ ආදි වශයෙන් ඊළඟ තීරණ ඔක්කොම එනවා. හිත ගඳ සුවඳ කියන එකක් නෙමෙයි. අපිට දැනෙන සුවඳ කියන්නේ ගඳ කියන්නේ හිත නෙමෙයි. නාහේ තියෙනවා. ගානේන්ද්‍රිය තියෙනවා. ඒකට අවශ්‍ය කරන ගන්ධයකුත් එතෙන්ට ඇදලා එනවා. ඒක ස්පර්ශ වෙනකොට මතුවෙනවා. හිත තුලින් යම් කිසි දෙයක්. අරමුණු විඥානනයක් ලැබෙනවා. එහෙනම් විවිධාකාර අරමුණු ඒ ඒ ආකාරයෙන් දැනීමක් පහළ වෙනවා. මොකක්ද පිටිද පහළ වුනේ? හිතක් ගොඩ නැගිලා එන හිඳ. අන මනේන්ද්‍රිය කියලා කියන්නේ ඔන්න ඔතන. මනේන්ද්‍රියට යම් කිසි දෙයක් වැදුනහම තමයි. ඒක ඒ රූපයක්ේ, ශබ්දයක්ේ, ගන්ධයක්ේ, රසයක්ේ, ස්පර්ශයක්ේ, ධර්මයක්ේ ආදී වශයෙන් දැනීම පහළ වෙනවා. එතකොට දැනීම හිතද කියලා ඇහුවා. දැනීම පහළ වෙන්නේ හිතේ. එහෙනම් හිත මොකක්ද? හිත දැනීමද? හිත හැඳිනීමද? හිත ස්පර්ශයද? නෑ ඒවා හිතේ තියෙන চৈতසිකවල වැඩ. දැන් හරිය ගැඹුරු දැනක් මේක. අන්නේ බාහිරින් එන්නා වූ අරමුණු මුල් කරගෙන උඩ නැගිනකොට අනුසය වශයෙන් තිබිච්ච අවිද්‍යාවට වුණෝ ක්‍රියාත්මක වෙලා අවිද්‍යාවට අනුකූල තීරණ මාලාවක් ක්‍රියාදාමයක් හිතින් ගොඩනැගේ. අන්නේ ගොඩනැගිනවා තමයි ලෝභහිත, ద్వේෂහිත, මෝහහිත ආදී වශයෙන් වෙන් කරලා ඒ ආකාරයෙන් අපි ගතේ දූෂ්‍ය බවටපත් වුණා කියලා. එතකොට ක්‍රියාකාරීත්වයක් ගොඩනැගෙනවා හිතේ. බලයක් ගොඩනැගෙනවා. අරමුණු වෙච්ච දෙයට අනුව. ඒ බලය නිසා මොකද කරන්නේ? යලි යලිත් ඒ බඳු වන්නා නිර්මාණයක් කරන්න සත්‍යයක් ගොඩනගලා ඒකට අවශ්‍ය කරන නාම ධර්මයන්ගෙන් රූප ධර්මයන්ගෙන් ඒ අවශ්‍ය වන්නා වූ පදාර්ථය ගොඩනගනවා. ගොඩනගුවාට පස්සේ සත්‍යයක විද්‍යාමාන. ගතක් හිතක් විද්‍යාමාන වෙනවා ඊට පස්සේ. මූලයේ විද්‍යාමාන කරලා දෙනවා ශක්තිය. ඒකට ක්‍රියාත්මක කියලා ආරමුණු වෙනකොට ආචරයක් දැනීම සහිත පුද්ගලත්වය ක්‍රියාත්මක වෙනවා. ගතක් හිතක් ක්‍රියාත්මක වෙන විදිය. දැන් පොඩ්ඩක් මෙන්න මෙහෙම හිතලා බලන්නකෝ. දැන් සමහර අය මව් කෙරෙහි ප්‍රියභාවයක් තියන අය. පියා කෙරෙහි ප්‍රියභාවයෙන් බොහොම ගරුත්වයෙන් ඉන්න කෙනෙකු. අම්මා කරපු දේවල් පොඩ්ඩක් හිතලා බලපන් කියලා කිව්වා. උඹට කරපු උදව් කකා. ඉතින් එයා කල්පනා කළා ඉතින් පුංචි කාලේ නම් මට කරපු උදව් මෙහෙමයි. නාවපු හැටි, කාවපු පොවපු හැටි, මල මුත්‍රා සුද්ධ කරපු හැටි. ඉතින් අම්මලා හොදපු හැටි. ලෙඩක් හැදුනහම බේත් කරපු හැටි. බොහොම කම්පණින් යුතුව පුතාට අසනීප වෙලා සනීප නැහැ. ඉක්මන් කරපන්. ළමයාට කරදරයක් වෙයි කියලා උත්සාහයෙන් දුක් වැඩි අඬලා දුක් වැඩි. දැන් මේ ආකාරයෙන් අර පුංචි කාලේ අම්මා ඉඳන් කරපු තැන් පටන් කරලා දුන්න උදව් ගැන සිහි කර කර ඉන්නකොට මොකද වෙන්නේ? හිතවිලි කොච්චර ක්‍රියාත්මක වුණාද? දැන් ටිකක් ඔබ කියන්න කිව්වොත් එහෙම මව ගුණ කියවලා කිව්වොත් ටිකක් කියාගෙන යනකොට කියන්නේ බැරි වෙන්නේ හිර වෙලා ඇඬිලා කඳුළු වැක්කරෙන්න පටන් ගන්නවා. දුකක් නෙමෙයි එතන ඇති වෙන්නේ තර පහන් සංවේගය. හැබැයි දරන්න හරි අමාරුයි. සිතවිලි කොච්චර ක්‍රියාත්මක වුණාද? ඊට පස්සේ පපුව හිර කරලා කතා කරගන්න බැරි වෙලා ඇඳුම් එන්න පටන් ගන්නවා. දුක හිල ඇඳුවත් නෙමෙයි. අර ಗುಣ දරන්න බැරුව එක්තරා ඇඳීමක් එනවා. මව් ಗುಣ, පිය ಗುಣ, ඔය ආදී වශයෙන්. කොන්ජි පුතෙක් ඉන්නවා. අවුරුදු 7-8ක් ගියාට පස්සේ ඒක මොකක් හකිලකින් හරි මැරෙනවා. අම්මා දුක් වෙවි ශෝක වෙවි ටිකක් කල් ඉඳලා හිටන් ඊට පස්සේ ඔක අමතක වෙලා ඉතින් හොඳට ඉනහවි කතා කරගෙන ඉන්න වෙලාවක කවු කාලේ. ඔයාලට හිටියා නේද පුතේ? දැන් අතීතේ මතක් කරලා දෙන්න. ඒ පුතා ඉන්න දවස්වල මේ ආවනේ මතකද? අනේ අර අතන ඉඳලා ළමයි එක්ක සෙල්ලම් කරගෙන ඉඳලා මෙන්න මෙහෙම කළා කියලා පොඩ්ඩක් මතක් කරලා දුන්නාට පස්සේ අම්මට මතක් වෙන්න පටන් ගන්නවා පුතාගේ චර්යා රටාව ඔක්කොම. දැන් සිටිවිලි කොයි පැත්තට ගලාගෙන කීයක් අල්ලගෙන ගියාද? ටිකක් වෙනකොට අම්මට මොකද වෙනසක් ඉන්නේ නැහැ. හිත ඇතුළේ මහා ශෝකයක් ගොඩ නැගෙනවා. අර අතීත දරුවාගේ සිද්ධි ටික මතක් වෙනකොට දරු සෙනෙහස මතුවෙලා අනේ මට දරුවා නැති වුණානේ කියලා ඇතුළේ කම්පනයක් එක්කලා විශාල කම්පන සහිත හිතක් හටගන්නවා. අර වචන වලින්ම නේද ඒ හිත හටගත්ත වචන කොච්චර ගියාද? අදහස් කොච්චර පැත්තෙන් පැත්තට ගමන් කළාද? අතීත අරමුණු කීයක් පස්සේ දුවලාද හිත ක්‍රියාත්මක වුණා. ඒ ඔක්කගේම මතුවෙච්ච එකක් තියෙනවා තව එකක්. ඒක තමයි අම්මට දරා ගන්න ලැබුණා ආයිසලයක් පපුව අල්ලගෙන හූලන්න පටන් ගන්නවා. ඇයි හූලන්නේ? පුතා මතක් වෙලා හිටන් කියන හිතන්න පටන් ගත්තාම මහා ශෝකයක් මට ඇති වුණා. අන්න ශෝක හිතා පහළ වුණා. දැන් අර හිතන හිතන හිතවිල්ලක් ගානේ වර්ධනය වුණේ මොකද? ශෝක හිත. නේනම් ඒකත් හිත තනිකර පහළ නා නෙවෙයි චෛතසික එකයි පහළ වුණේ. අර සියලුම ක්‍රියාවලිය හිතපු ක්‍රියාවලිය අරමුණු කරපුව ඇරෙන්නේ. ඒ අරමුණු කිරීම නිසාම යමක් ගොඩ නැගුණා. ඒ ගොඩ නැගිච්ච එකක් දැන් දුවනවා. තව තවත් හිතන පටන් ගත්තොත් එහෙම ඒක වර්ධනය වෙලා නිකන් දරන්න බැරි තරමට පපුව පැලෙන්න එනවා වගේ කියලා කෑ ගහන්නේ නැහැ. දැන් ශෝකාකුල තත්ත්වය කියලා එකක් හැදෙනවා. ශෝකේ ඇති වුණේ ඒක. ශෝකේට හේතුකාරක වන්නා වූ සිතිවිලි මාලාව කොච්චර ගොඩක් වුණා. ඒ හැම හිතවිල්ලක් හිතවිල්ලක් පාසාම ගොඩ නැගුණා එක දෙයක්. ඒක තමයි දරු ශෝකේ. දරුවා කෙරෙහි දරුවා නැතිවීම හටගත්ත ශෝකේ. දැන් දරුවා නැතිවීමෙන් හටගත්ත ශෝකය ගොඩනැගුණි ඊට අනුකූල හිතවිලි මාලාව හිතපු නිසා. හිතවිලි මාලාව හිතා ගන්න බැරි තත්ත්වෙට ශෝකය වෙලා ඊට පස්සේ හිතා ගන්න බැරි තත්ත්වෙට පස්සේ අඬ අඬාම හුල්ල හුල්ල ඉන්නවා. දැන් ශෝකේ මරවුණු කරලා තව ශෝක වෙන්නත් පුළුවන්. දැන් මේ වෙනස බලා ගන්න මේ මොකද මේ පෙන්වන්නේ මේ කර්මස්ථානය පන්නකොට හිත කියන්නේ මොකද ගොඩ නැගෙන්නේ මොකද්ද හිතවිලි මොනවද කියන එකේ වෙනස පෙන්වන්නයි. දැන් මේ ආකාරයෙන් ලොකු වෙනසක් ඇති වෙනවා. මොද පැත්තටත් ඕවා. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කටයුතු කරගෙන යම් තත්වයකටපත් වෙලා ඉගෙන ගන්න දරුවෙක් නා ඉගෙනීම ලැබලා විවාහකින් සීත්‍යත් එක්ක හරි පාස් වෙලා උපාධිය දරලා ওই විදිහට ඇවිදලාට ඉන්න වෙලාවක දැන් එයා ඉතින් මේ ලැබිච්ච අවස්ථාව බොහොම සන්තෝෂයි අර සහතිකී අතර ගත්ත වෙලාවේ මේ ඕක සිගටම තියෙන්නේ නැහැ දිව්‍ය අතර වෙනවා නැවත අවස්ථාවක ප්‍රතිකරන්නේ තමන් ඉගෙන ගන්න හැටි සිහි කරනවා. මම මේ මේ විදිහට පොඩි කාලේ ඉගෙන ගත්තේ මට මේ මේ අය කියා දුන්නා මේ මේ විදිහට කරගත්තා. මම මෙහෙම උනන්දු වුණා. මේ මේ උනන්දු වෙලා මෙහෙම කටයුතු කරගන්නකොට මට අහවල් විභාගේ පාස් කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ඉස්කෝලේට ගියා. හැය දවල් දී බලන්න සුළු මරලා පොත්පත් පාඩම් කරලා දැනීම දියුණු කරගෙන මේ විදිහට මම විභාගෙට ගියා. මේ විදිහට පිළිතුරු ලිව්වා. මට මෙහෙම ජයග්‍රහණයක් උදා වුණා. දැන් ඔහොම සිතිවිලි මාලාවක් ඉනිලා ඉගෙනිය පිළිවන්. ඊට පස්සේ මම උගතෙක් වුණා කියන සන්තෝෂයක් වෙනම ඉන්නවා. මේ සන්තෝෂය වෙච්ච මේ මානසිකත්වයේද අර හිතපු හැම හිතවිල්ලක්ම ආධාරක වුණා. දැන් විවිධ හිතවිලි හිතුවා කියලා ඇතිවෙනා උද්දාමී සතුල නැති වෙනවා. මෙන්න මේ වගේ මේ මෙත්තාසහගත හිත කියලා කියන්නේ. මෙන්න මේ ආකාර ක්‍රියාවලිය. නිදුක් වෙත්තා කියලා සිහි කරන එක ඒකට ආදායය. ඒක චෛතසික ක්‍රියාවලිය. නිරෝගී වෙත්තා කියන ඇති වෙනා අදහස් මාලාව තව පැත්තකින් ආදායයක් දෙයි. මොකේද? අර මෙත්තා සහගත හිතට ආදායය. සුවපත් වෙත්තා කියන තව පැත්තකින් ආදාය වෙන සිතීලි මාලාවක් ගොඩනැගුවා. දුකෙන් මිදෙත්වා කියන තවත් ආකාර සිතීලි මාලාවක් ගොඩනැගුවා. ඔය ඔක්කොම සිතීලි මාලාවල් සම්බන්ධ වෙලා හිතන් ගොඩනැගිච්ච එකක් හැදෙන්නේ. මහා දයානුකම්පාව සහිත කරුණා වරිත චිත්ත ස්වභාවයක් මතුවේ. ඒක වෙනස් වුණේ නෑ හිතවිලි විවිධාකාරයෙන් හිතුවා. දැන් අපි හිතේ එක්තෙන් කරන්න ඕනේ හිතේ කරමුණට ගන්න ඕනේ කියලා හිතා ඉන්නකොට මොකද්ද අපි දැන් කරන්න හදන්නේ? චෛතසිකේ එක්තෙන් කරන්න ඕනේ චෛතසිකේ කරමුණට කරගන්න ඕනේ කියන ආව අදහසක් තමයි හිතේ එක්තෙන් කරගන්න ඕනේ ආදි වශයෙන් කරනකොට ගන්න. එක හිතක් ගොඩනගන්න ඕනේ කියලා දඟලන්නේ තෝකද? එහෙනම් එක හිතනවා කිව්වේ මොකද්ද? මෙත්තා සහගත චිත්තේ එක. කරුණා සහගත චිත්තේට සත්වෙින්ද දුකලපත් සත්වෙින්ද තමන් විසින් කරා දුන්න උදව්ව උපකාරය මතක් වෙනකොට ඇති වෙන මානසිකත්වයක් ගොඩ නැගෙනවා. ඒ මානසිකත්වයේ තියෙන කරුණා සහගත චිත්තේ. ඒ කරුණා සහගත චිත්තේ අන්ත විවිධාකාරයෙන් දුකට පිහිටෙච්ච අවස්ථා සීකරගෙන සීකරගෙන යනකොට තමා තුළ ඇතිවෙනා වූ මහා කරුණාවට චිත්ත ස්වභාවය කියලා එකක් හට ගන්නවා. අර සිතිවිලි නෙමෙයි ඒක. විවිධාකාර ඒ අනුකූල සිතිවිලි නිසා පහළ වෙච්ච එක්තරා චිත්ත ස්වභාවය. මේ සමාධි චිත්තය කියලා කියන්නේ සමාධි ඇති වෙන්නේ ඔන්න ඕක තල්ලාගෙන. විවිධාකාර සිතිවිලි හිතනකොට ඒ අනු සිතිවිලි එකම ගති ලක්ෂණයට අනුකූල සිතිවිලි පරම්පරාවක් නම් ඒ සිතිවිලි පරම්පරාව අනුගමනය කරන්න කරන්න ඇතුළු කරන්න කරන්න අනුකූල චිත්ත ස්වභාවයක් ගොඩනැගෙනවා. මේ ගොඩනැගෙන චිත්ත ස්වභාවය තමයි මෙත්තා සාගත චිත්තේ, කරුණා සාගත චිත්තේ, මුදිතා සාගත චිත්තේ, උපේක්ෂා සාගත චිත්තේ කියලා කිව්වා. ඉතින් මේවා එතකොට අපි දකින්න ඕනේ. හිත එක්තැන් කරනවා කියන එකක් අද හිතාගෙන හිත කියන එක තෝරාගන්න නැතුව හිත පහළ වෙන්නේ මොනවද? හිත කියන්නේ මොනවද? එතන මෙන්න මේ කියන කාරණා ටිකේදී සිත් 89 කියලා බෙදලා විග්‍රහ කරනවා අභිධර්මයේ ඔය ටික. ඔය හිත 89 ආකාරයක හිත හට ගැනීම. අවශ්‍ය කරන්නා වූ බලපාන චෛතසික ක්‍රියාවලිය විග්‍රහ කරලා පෙන්නන 52ක් යෙදෙන හැටි. ඒ චෛතසිකයන් යෙදෙන්නේ කොයි කොයි හිත්වලද? කොයි හිතක් ගොඩනගන්නද? මේ ආදිවාසී කරපු විග්‍රහය තමයි චිත්ත චෛතසික කියලා කියන්නේ. ඒකට අරමුණු වෙන්න ඕන රූපවල ස්වභාවය මොනවද? අටවිධ රූප කියලා පෙන්නවා රූප හට ගන්න ආකාරය. එද චිත්ත චෛතසික රූප හට ගන්නකොට අර චෛතසික මුල් කරගෙන රූප මුල් කරගෙන හටගන්න ගොඩනගෙන චිත්ත කියන ස්වභාවයක් තියෙනවා. අන්නේ චිත්ත ස්වභාවය ගොඩනගිලා ඒ ඒකෙන් හදලා දුන්න පොදු අවශ්‍ය කරන්නා වූ විවිධාකාර අදහස් ගැනීම නිසා හටගත පොදු අදහසක්. අරමුණු වෙන්න පටන් ගත්තාම ඒකෙන් කොට නැගෙනවා ඒකීය චිත්තය. ඒකාකාර චිත්තය. අන්න ඒකට කියනවා සමාධි චිත්තය කියලා. ඒ ඒ සමේත හිතිය චිත්තය. එතන ඒක හිතක් අපි හිත කියන එක තෝරාගත්තේ නැති නිසා ඒ ඒ සමේට ඇදිලා හිටපු චිත්තේ ඒ ඒ සමාධි චිත්තේ නරක සමයකට නම් ඇදිලා හිටියේ ඒක මිච්ඡා සමාධි ලෞකිකව හොඳ සමයකට නම් ඒක ලෞකික සම්මා සමාධි ඒ අරමුණු කරන්න කරන්න ඇති වුණේ අත්හැරීමෙන් වැළීමේ මිදීමේ ලබන නිදහස සාන්තියන ඒක ආර්ය සමාධි චිත්තයක් ඒ චිත්තය පහළ කිරීමට හේතු වෙච්ච චෛතසික චිත්ත නෙමෙයි. චෛතසික විවිධාකාරයෙන් දුවනවා. විවිධ අදහස් පස්සේ යනවා. විවිධ අදහස් අටාන් පස්සේ වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. චිත්ත ගහන. චෛතසික ගහට දාන පෝර සහ වතු. ඒ ගහ වැඩෙන්න අවශ්‍ය කරන්නා විවිධාකාර පෝර වර්ග විදෙන් විදේ එක එක විදිහෙන් දානවා. අවශ්‍ය ප්‍රමාණයට ජලයක් දානවා. මේ නිසා පෝරත්න වන ජලයත්න වන ගහ කියලා දෙයක් වැඩෙනවා. ගහ පෝරක් නෙමෙයි ගහ ජලයක් නෙමෙයි. හැබැයි ජලය නිසා පෝර නිසා ප්‍රමාණිකුලව හොය අවශ්‍ය දේ දුන්න නිසා නිර්පද්දිරිත හොඳ ගහක් වැඩෙනවා. පෝරත්න වන ජලයත්න වන තව එකක්. අන්න ඒ වගේ සමාධි චිත්තය කියලා කියන්නේ. අර හිටවගත්ත බීජේ රෝපණය කරන අවශ්‍යදී දාන වැඩින ගහන. හිතේන කියන කරන ක්‍රියාව හිතවිලි ක්‍රියාව වදන්නලු. අනුකූල වන්නා හිතවිලි ක්‍රියාවදන් දෙන්න දෙන්න. අන්නර ගහ නැවති චිත්තයේ වැඩෙන. සමාධි චිත්තය උතන. සමාධි චිත්තයක් අවශ්‍ය නම් ඒ සමාධි චිත්තයට අවශ්‍ය වන්නා වූ අදහස් ඇති අනුකූල වුණ හිතවිලි සහ ක්‍රියාවදන් විවිධාකාරයෙන් දෙන්න ඕන. අන්න ඒතෝර ඇති වෙන්නා වූ එක්තරා හැඟීමක් ඊට අනුකූලව කොට නැගිලා. සමාධි චිත්තයක් හටගන්නවා. ඒ සමාධි චිත්තය දැන් නිශ්චලයි. සමාධි චිත්තේ නම් නිශ්චල. නිශ්චල. සමාධි චිත්තය වැඩි තරමට ඒකෙන් ගන්න පුළුවන් වැඩ කොටස ගන්න. දැන් හිතවිලි නැද්ද? ක්‍රියා කතා නැවතුණා. දැන් මේකෙන් අපි දකින්න ඕනේ මේ සිතවිලි ක්‍රියා කතා නතර කරන එක නෙමෙයි සමාධිය කියන්නේ. සිතිවිලි ක්‍රියාකතා ක්‍රියාත්මක වීම නිසා ඊට අනුකූලව ගොඩ නැගෙනද. දැන් අපි හිතන්නකො මෙහෙම දෙයක්. යම් කිසි පුද්ගලයෙකුට මිත්‍යා සමාධිය මුල් කරගෙන ද්වේෂය අරමුණු කරගෙන ද්වේෂයට අනුකූල දේ හිතනකොට කියනකොට කරනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ මනස දූෂ්‍ය කරගෙන බොහොම තද කරගෙන දරා ගන්න දෙවැරිලි දත් මිටි කාගෙන අත් මිට මොලවාගෙන ඉන්න ගති ලක්ෂණයක් එනවා. ඇඟ වෙවුලන්න පටන් ගන්නවා. හිත ඇතුලේ දැවෙනවා වගේ ඉන්න පටන් ගන්නවා. මහා උද්වේගයක් එනවා ගහනවා මරනවා කපනවා කොටනවා වගේ. දැන් මේ වගේ ලොකු වෙනසක් ඇති වෙනවා. දැන් මේ වෙනස ඇති වෙන්නේ හිත කොහොමද හටගත්තේ ටිකෙන් ටික. කවුරු හරි ආවා. මහා කරදරකාරී. එනකොටම ඇහැට අර උනාට කාල කණි අදත් එනවා. අභ්‍යන්තරයේ වෙනසක් වුණා. අර hina වෙලා හොඳට හිටමු. මානසිකත්වය අත්හැරලා ඒ ආපු මට්ටමට. මූලිය අර හිලාව එහෙම නැති වෙලා ටිකක් අහක බලාගෙන 아무තු ගති ලක්ෂණයක් ඇඳිලා ගැස්සෙන ගති ලක්ෂණයක් පොඩ්ඩක් ආවා. අර උඹ හම්බෙන්න තමයි මං ආවේ. අද ඉන්නවාද කියලා උඹ අල්ලගෙන තමයි මං හිටියේ. අර වචන දෙක තුනක් දැම්මා. ඒ වචන නිසා මොකද උනේ? ඒ ටික අරමුණු වෙනකොටම දැන් විවිධ අරමුණු හිතට එනවා. බාහිර ලෝකයේ සද්ද. හැබැයි තාම ප්‍රිය කරන යන්නේ අනිෂ්ඨ අප්‍රියාමේ ඉන්නේ. දැන් ඒ හේතුවෙන් නැගිට හිතක් එනවා දැන් ගොඩ නැගෙනවා. මොකද්ද? අහා ඉන්න පුළා දැන් ද්වේෂ හිතක් ගොඩ නැගෙනවා. අර වචන ටික ඇහෙනකොට දැන් දැක්කහම ඇතුළ මානසිකත්වයේ දූෂිතාවේ දෙගුණ තෙගුණ හතර ගුණ වෙනවා. සිය ගුණ වෙලා. දාත් පිටි කන්න පටන් ගත්තා. අද නම් එකක් දෙනවා ආ ජීවිතේ මේ පැත්තේ බලන්නේ පහපා ගන්න තියෙනවා. පළවෙනි කතාව. අරු කුණහල පියද්ද හේකුත් කියලා බෑනේ. ඒකත් ඇහුණා. දැන් වැරුණේ මොකද? අර නිහඬින පුල්ලි වෙලාගේ ද්වේෂය තවත් බලවත් වෙනවා. ද්වේෂ චිත්තය බලවත් වෙනවා. ගහලා නේ මේක මරන්න ඕනේ මෙතන. ඇති වෙන අදහස්. ඇඟට එන හයි හතියත් වෙනස් වෙනවා. කොහොම හෝ එන්නේ ඉඳලා අදහස් එන්නේ ඉන්නේ මොකද වෙන්නේ? ඔක ඊයේත් එනවා පෙරේදත් ආවා හැමදාම එනවා මහා කරදරයක්. ඔක ඉන්නේ ඉඳලා ජීවත් වෙලා ඉතින් ඔක මරාගෙන මැරෙන්නේ. අදහස් දුන්නා. මොකෙන්ද අදහස් දුන්නේ? ඔය අදහස ඉස්සෙල්ලා දුන්නා. අර පුදුකලා දකින්න ඉස්සෙල්ලා ළඟට ආපු වෙලාවේ වචනයක් දෙයක් කිව්ව වෙලාවේ නෑ තවත් එහාට යන්න යන්න මරාගෙනම මැරෙනවා කියලා අදහසක් අයියා ක්‍රියාත්මක වුණා. දැන් මොකද ක්‍රියාත්මක කළේ? ද්වේෂ චිත්තයේ මිත්‍යා සමාධියේ නැగిලා. මිත්‍යා සමාධියේ ක්‍රියාවලිය අනුව හැදිච්ච ද්වේෂ චිත්තය දැන් ක්‍රියාත්මක වෙනවා අභ්‍යන්තරයෙන් ආයි බාහිරට. දත්තා ගොල්ලා තමන් ගැන බලන්නෙත් නෑ අනුන් ගැන බලන්නෙත් නෑ වෙන අපරාධ බලන්නෙත් නෑ අනාගතේ හිරේ යන්න වෙනවද බලන්නෙත් නෑ වෙන එකක් විචාර කියලා කොහොම යටපත් වෙලා ගිහිල්ලා. දමලා ගෙහුවා මැරෙන්නේ. දැන් මොකේද ක්‍රියාත්මක වුනේ කොහොමද ඒක වැළුනේ? එක හිතක් තියාගත්තාම නේන අරමුණු එකක හිටියොත් එහෙම වැඩෙනවා කියන එකක් තිබුණා මේ ද්වේෂයේ වැටෙන්නේ මොකෙද? ඒක ආරමුණක ඉඳලාද වැටෙන්නේ විවිධාකාර ආරමුණු මනසට ඇවිදilla. දැන් තෝරා ගන්න මේක දෙක අපිට අත්දකින්න පැත්තෙන් මේ ද්වේෂ චිත්තය ගන්න. රාග චිත්තය ගන්න. මේ අත්දකින්න පැත්තක් නිසා ඉතල ඔරියෙන් කියන්නේ. නිකම්ම රාග චිත්තය හටගත්තා. මිත්‍යා සමාධියක් තියෙනවා රාග චෛතසිකය මුල් කරගෙන රාගයට හේතු වෙන ලෝභ චෛතසිකය මුල් කරගෙන ඒක ඇලුම් කරලා ඒක නැගෙන්න ඕන. ඇහැට කන්ට පේන ඇහෙන දේවල් මුල් කරගෙන ශරීරයට දැනෙන ස්පර්ශයන් මුල් කරගෙන රාගයට අවශ්‍ය කරන විවිධාකාර අරමුණු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත අරමුණු සංඛ්‍යාවක් එන්න පටන් ගන්නවා. ඇහැටත් පේනවා ලස්සන. රාගයට ගෝචර වෙන අවශ්‍ය පුද්ගලයෙක්ගේ හැඩරු. ඒ දර්ශන එනවා. කතාලත් ඇහෙනවා. ඒකත් ප්‍රියමනාපයි. තව පැත්තෙන් තව තලමුණු වෙනස් කරලා. දැන් පේන අරමුණු වලින් අහන්න බෑ. අහන අරමුණු වලින් බලන්න බෑ. අරමුණු වෙනස් වෙනවා හොගා. අදිවේගී. හැබැයි රාගයට අනුකූල අරමුණු වෙන්න පටන් ගත්තාට පස්සේ ක්‍රමක්‍රමයෙන් රාග චිත්තය බලවත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බලවත් රාග චිත්තයේද හිත හිත ඉන්න මට්ටමින් හිතේ දැනෙන මට්ටමින් ඉන්න බැරුව ඒක ක්‍රියාත්මක කරලා ඉතින් හලක් නැගලා මට්ටමට ඉතින් කතාවට වයි. රාගයේ හේතුකාරක වන කතාව පිට කරන්න පටන් ගන්නවා. හැබැයි රාග චිත්තය තවත් බලවත් වෙනවා මිස. දැන් මේ අරගෙන විවිධාකාරී කියාගේ රාග චිත්තය වෙන තියෙනවා. රාග චිත්ත වැඩෙනවා නේ තව තවත් ඒ. ඉස්පස්ස කරන්න ක්‍රියා කරන්න පටන් ගන්නවා. දැන් රාග චිත්තය අඩු වෙනවාද ක්‍රියාවට විවිධාකාරී යනකොට. හිත විවිධාකාර කටයුතු වල යෙදිලා හිතවිලි වල යෙදිලා ක්‍රියාවල යෙදිලා කතාවල යෙදිලා රාගේ මුල් කරගෙන නම් එදිය ගලේ රාග චිත්තය එහෙම අඩු වෙනවද වැඩි වෙනවද එන්නේ එන්නේ රාග හිත බලවත් වෙනවා දැන් රාග හිත කිව්වෙ මොකද්ද ඒ හිත මුල් කරගෙන ඒකට ගෝචර වෙන ඒකට ගෝචර වෙන ක්‍රියා කතා කිව්වෙ මොනවද හිතවිලි ක්‍රියා කතා අනේ හිතවිලි නිසා ක්‍රියා නිසා කතා නිසා යම්කිසි ගති ලක්ෂණට අනුකූලව එදෙනවද ඒ මුල් කරගෙනම ඊට අනුකූල හිතක් හට ගන්නවා කියුවේ ඒක. අන්න සමාධි චිත්තය කියලා කිව්ව අන්න එහෙම හට ගන්න හිත. දැන් ඔය කිව්ව කාටවත් අධ්‍යක්ෂින් තියෙන රාග දේශ දෙකේ ලක්ෂණ. ඉතින් යම් කිසි කෙනෙක් මෛත්‍රිය මුල් කරගෙන ලෝකයට යහපතක් කරන්න ඕනේ. හිතවත් දෙයක් කරන්න ඕනේ. නරක දේ අහුරලා හොඳ දේ කරලා දෙන්න ඕනේ. ඒක යහපත්. මෙහෙම ධර්මානුකූල අදහස් ගන්න පටන් ගන්නකොට විවිධාකාර අදහස් එනවා. ඒ එන්නේ එන්නේ මොකද වෙලෙන්නේ? මෙත්තා සහගත චේතනාව වැඩෙනවා. ඊට පස්සේ මෛත්‍රී සහගතව කතා කරනවා ක්‍රියා කරනවා. ලෝකෙට යහපතක් කිරීමේ වටිනාකම හිතනවා. ඒ ගැන හිතන්න හිතන මොකද ඉන්නේ වැළෙන හිත මොකද්ද? සිතවිලි ක්‍රියාවන් විවිධාකාර දුනාත් කෝටි ප්‍රකෝටි ගණන්. ඒ එකක්වත් නෙවෙයි මෙත්තා සහගත හිතකි. ඒ වයින් පෝෂණය වෙන්නා වූ සාන්ත වූ චිත්ත ස්වභාවයක් එන්නේ. අනුන්ට කරදරයක් නොකරන අන්‍යයන්ට උදව්වක් උපකාරයක් කරන අන්‍යයන් දුකෙන් මුදවාගෙන ඉහළ උත්සාහ තියෙන යහපතේ පිහිටවන මෙන්න මේ ගති ලක්ෂණයේ මානසිකත්වයක් ඇති වෙනවා ඔය සියලුම විවිධාකාර අරමුණු ඔස්සේ ලැබෙනා වූ ආදාරය මෙන්න මේකට කියනවා මෙත්තා සහගත සමාධි චිත්තය දැන් අපි සිතිවිලි වෙනස් වෙනව සමාධි චිත්තයක් ගන්න බෑ කියලා ගත්තොත් අපි හිතා ඉන්නේ මේ සිතිවිලි ලං කරලා තියෙන එක සමාධි කියලා ක්‍රියා කරන්නේ නැතුව ඉන්න එක සමාධිය කියලා. කතා කරන්නේ නැතුව ඉන්න එක සමාධිය කියලා හිතයි. සමාධිය තෝරාගන්න බැරි නම් සමාධි චිත්තය තෝරාගන්න බැරි නිසා ලෝක සත්‍යය හිතවිලි වලින් ක්‍රියා වලින් කතා වලින් අඩු කිරීමෙන් සමාධියත් වැඩි වුණොත් ලෝකෙට වැඩිවීමක් විසිරීමක් කියලා ගන්න. එහෙනම් චෛතසික නෙවෙයි ඔය ක්‍රියාවලිය කරන් චෛතසිකයෙන් ගොඩනැගෙන හිත. ඔය වෙනස තෝරා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඔක තේරුම් ගන්න බැරුවා තමයි ප්‍රශ්නේ බලපාන්නේ විදිහට. අද අපිට උගන්ලා තියෙන්නේ මේ විලා කිසිම අත්දැකීමක් නැති. කියන්නේ මොකද්ද කියලා තමන්වත් දන්නේ නැති. කියන කතාවල් වල තමයි අපිට අහන්න හම්බෙන්නේ බොහෝ කොට. ඉතින් අපිට කවදාවත් මේ සමාධිය කියන්නේ මොකද්ද? සමාධියට හේතුකාරක ක්‍රියාවලිය මොකද්ද? හිත එක්තැන් කරනවා කියලා හිතන් කියන්නේ මොකද්ද හිත කිව්වේ? ඒකීය කරන දේ මොකද්ද? මේ එකක්වත් හොරගන්න බෑ. මේ නිසා විවිධාකාර අදහස් දුන්නාම හිතන්නේ නැතුව කියන්නේ නැතුව කරන්නේ නැතුව ඉන්න හෝ එකම දෙයක් ගැන හිත තියාගෙන ඉන්න හෝ මෙහෙම එකකුයි සමාධිය කියන්නේ කියලා අදහස් දීලා තියෙනවා. මේ නිසා කවදාවත් මේ අවශ්‍ය සමාධිය වළඳ අවශ්‍ය පසුතලයේ හැදෙන්නේ නැහැ ගොඩ නැගෙන්නේ නැහැ. මෙන්න මේ නිසා තමයි සමාධියට ලොකු බාධාවක් තියෙන්නේ. අර දෘෂ්ටි අරිනකම් අපිට කවදාවත් බැරුව යනවා සමාධියට එන්න. සමාධිය කියන්නේ හිත විසිරෙන්නේ නැති තියාගන්න එක කියලා කතාවල හිතලා ගත්තොත් එහෙම. ඔතන පටන් ගිහින් අපි වැරදි පැත්ත කියන්නේ. ඉතින් පුළුවන් තරම් උත්සාහ කරනවා හිත විසිරෙන්නේ නැති වෙන්න එක තැනක තියන්න. ඒක සමාධිය කියලා හිතාගෙන. සමාධිය හඳුනාගත්තෙත් නෑ සමාධි මාර්ගය හඳුනාගත්තෙත් නෑ. ගත්ත අදහසක් කරන ඔය වැඩේ කරන්න ගියාම සමාධිය කවදා ලබන්නත් උත්සාහ කරනවා වේදනාවක් වැඩක් නැති එක. ඉතින් සමාධිය තෝරා ගන්නත් ඕනේ සමාධියට ගෝචර වෙන හිතවිලි ක්‍රියාවලන් සම්බන්ධය තෝරා ගන්නත් ඕනේ. සමාධිය කියලා කියන්නේ හිතවිලි නැවැත්වීමවත් ක්‍රියා කතා නැවැත්වීමවත් නෙමෙයි. ඒ ඒ දේට අනුකූල වන්නා වූ හිතවිලි ක්‍රියාවතන් හසුරවන ක්‍රමයක් තියෙනවා. මෛත්‍රී සහගත චේතෝ විමුක්තිය අවශ්‍ය වෙනවා. මෙත්තා සහගත සමාධියක් අවශ්‍ය වෙනවා. මෙත්තා සහගත සමාධි චිත්තයට අවශ්‍ය කරන හිතවිලි මොනවද ක්‍රියා මොනවද කතා මොනවද මෙන්න මේවා අප්‍රමාණය තියෙනවා ඒවා මලාසිය තෝරා ගන්න ඕනේ. ඒතර මෙත්තාහාගත චිත්තය තමයි පළමුව අදිෂ්ඨාන කරගත්තේ. මෙත් හිතක් ගොඩනගා ගන්න ඕනේම. ඒක යහපත්. ආර්ය මාර්ගයට ආධාරකයි. ඒ මෙත් හිතෙන් ඉන්න මම මලොත් එහෙම කොයි විලාක හරි. කිසිම දවසක මට දුක් කරදරයක් එන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න මගෙන් අනුන්ට අයහපතක් වෙන්නේ නැහැ යහපතක් නිසා. හදිසිය කොයි මොහොතක මොනාකාරී මිය ගියත් මට අයහපතක් වෙන්නේ නැහැ. සුගතියක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. ඒ සුගතිය නිවනට ආධාරක වෙන නිවනක් මුල් කරගෙන තියෙන නිසා. නිවන කරාම ගෙනිහින් නවත්තන දැනකට සුගති මාර්ගයකට සුගති ඵලයක් ලැබෙනවා මිසක් ඒකෙන් අයහපතක් වෙන්නේ නැහැ කියලා මූලින්ම ඒකේ තියෙන වටිනාකම දකින්න. මේ බඳු වටිනා මෙත්හිත. දැන් මම වඩා ගන්න ඕන. එහෙනම් මෙත්හිත කියන්නේ එක්තැන් කරගෙන ඉන්න එක ಜಾති එකක් අමුතු එකක් නෙමෙයි. මේ මෙත්තාසහගත ස්වභාවය ඇති වෙන මානසිකත්වයක් උදා වින්දන. ඊට අවශ්‍ය වන්නා වූ ඊට අවශ්‍ය වෙන ක්‍රියාවලියක් තියෙනවා. චිත්තාවලියක් තියෙනවා. අන්නේ ලෝක සත්වයාට අයහපතක් නොවේවා යහපතක්ම වේවා. කරදරයක් බාධකයක් නොවේවා. සදා සැනසීම ලබන නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනාම වේවා. ඊට අනුකූල වන්නා වූ යහපත කරන සිත් හැලගැහිවා. මෙන්න මෙබඳු හිතන හිතවිලි මාලාව විවිධාකාරයෙන් හිතන හිතවිලි මාලාව. අර මෙත්තා සහගත චිත්තයට අවශ්‍ය කරන පෝරා. විවිධාකාරයෙන් හිතන ගන්න පෝර දෙනවා. ඒ ඒ පැත්ත වැඩෙනවා. මෙන්න මෙහෙම කතා කරන්න ඕනේ. බොරුවෙන් හවටලා කේලමෙන් බිඳවලා පරිසයෙන් ප්‍රලාපයටපත් කරලා ඒ වගේම පරිස සැලබාලටපත් කරලා ප්‍රලාපේ මුලා කරලා යවන වැඩ පිළිලකට නම් මේක මහා අපරාධයක්. එන අනුන්ට යහපත පතන වම. මගේ කතාවේ හැඩ ගහන්න ඕනේ. ඒ බඳු අනුන්ට යහපතක් වෙන ධර්මයක් කියා දෙන්න. ආදර්ශමත් වචනයක් කියන්න. හිත නොරිදෙන යහපත් වචනයකින් කතා කරන්න. මගේ වචනයක්වත් අනුන්ගේ හිතකදී පිස නොවේවා. යහපත වින්ස වේවා කියන හැඟීමේ වචන පිට කරන්න. මේ ආකාරයෙන් තේරුම් ගන්න ඊට අනුකූල විවිධාකාර වචන ප්‍රකාශ කරනවා. ඒවා බොරු නැහැ, කේලම් නැහැ, පරුස නැහැ, පලාප නැහැ. මෙත් හිතක් ගොඩනැගීමට අනුකූල වන්නා වූ කතාව ගන්න. දැන් එක්තෙන් කරගෙන මේක කරන්න බෑ. කතාව විවිධයි. කතාව හැදගස්සා ගන්න ඕනේ. ඊට අනුකූලයි. අනුන්ට යහපතක් වෙන විදිහේ ක්‍රියාකලාප විවිධාකාරයි. ඒ ඔක්කොම හිතලා තමයි කරන්නේ. චෛතසික වලින් කරෙන්නේ. ඒ යහපත් වූ ක්‍රියාකලාපයේ Tamanට ලැබෙන ලැබෙන හැම මොහොතකම ක්‍රියාත්මක කරනවා. හොඳ පැත්තට. අනුන්ට යහපතක් වෙන පැත්තට. එහෙනම් දැන් මෙතන හිත කී ආකාරයෙන් වැඩ කරන්න ලැහැත්තිලා තියෙනවා. හිතලාම හිතනවා හිතලාම කියනවා හිතලාම කරනවා. හිත හිතාම හිතනවා හිත හිතාම කියනවා හිත හිතාම කරනවා. මේ මෛත්‍රී හිතේ ගොඩනැගෙන්න අවශ්‍ය කරන්නා වූ හිතවිලි මාලා මෙහෙමයි ක්‍රියාමාලා මෙහෙමයි කතාමාලා මෙහෙමයි කියලා තේරුම් අරගත්ත කෙනා නුවණින් ඊට අනුකූලව හිතණ්ඩයි කියණ්ඩයි කරණ්ඩයි පටන් ගත්තා මෙන්න මේ ක්‍රියාවලිය නිසා තමන් බලාපොරොත්තු වෙන මෙත්තා සහගත චිත්තයට අවශ්‍ය කරන්නා වූ ආදාලකේ ලැබෙනවා. මහා උපනිශ්‍රී ලැබෙනවා. මෙන්න මේ තුලින් අර රෝපණය කරගත්ත මිත්‍යා සහගත අදහස එන්නේ එන්නේ බලවත් වෙලා. ඔහුගේ හිත හැම මොහොතකම ක්‍රියාත්මක වෙන මහා සාන්තියකින් යුක්ත වෙනවා. අනුන්ට යහපතක් වේවා කියන හැඟීම බලවත් වෙලා. අයහපත් වෙනවා දකින්නකොට ඒකට අකමැති බව. යහපතක් වෙනවා දකින්නට ඒකට බොහොම ප්‍රියභාවයෙන් ප්‍රිය කරලා උට සතුට වෙන බව. මේ ගුණ නැගිට පටන් ගන්නවා එතන. මෙන්න මේකට කියනවා මෙත්තා සහගත චේතෝ විමුක්තිය. ඕක හරි විමුක්තයි සාන්තයි. මෙත්තා සහගත චිත්තේ රාගයේ දූෂිතාවේ නැහැ. ද්වේෂයේ දාහේ නැහැ. මෝහයේ මුලාව නැහැ. රාගය නිසා ගින්නක් යම් හිතක හටගත්තා නම් දැන් ඒක මෙත්තා සහගත චිත්තේ නැහැ නිවිලා. ද්වේෂ සහගත 1000ක් යම් චිත්තයක හටගත්තා නම් මෙත්තා සහගත චිත්තේ ඒක පහළ වෙන්නේ නැහැ ඒක නිවිලා. මුලා සහගත චිත්තයක් හටගත්තා නම් මෝහ සහගත චිත්තයක් යම් 1000 ගිනිදෙමින් හටගත්තා නම් මෝහ සහගත මානසිකත්වේ නැහැ මෙත්තා සහගත චිත්තේ නිවිලා. රාගයේ නිවුණු ද්වේෂයේ නිවුණු මෝහයේ නිමිච්ච. ඒ හිත නිවි සැනසී ගිය හිතක් වුණාම සාන්තයි ප්‍රණීතයි. මෙන්න මේ සාන්තිය ප්‍රණීතේ හිත පිට ගාම මෙත්තා සහගත සමාධිය එනවා. දැන් පොඩි හිතවිලි නතර වෙනවා. ඒ සමාධියම දැන් කතා කරනවා. ඒ සමාධිය යුක්තව ක්‍රියා කරනවා. ඒ සමාධිය යුක්තව යහපතම හිතනවා. සමාධියට ගෝචර අනුකූල හිත නිසා හරියටම හිතන්න පුළුවන් තීක්ෂණව. මිසදිටුව කර වැටෙන්නේ නැතුව යහපතක්ම හිතමින් යහපතක්ම හිතවිලිම ගලා යනවා. යහපත් වචනේ වේගයෙන් ගලා එනවා. ඇයි සමාධි චිත්තයේ උරුම ඒකයි. අනුකූල චිත්තයට අනුව අනුකූල හඬ වෙනවා. ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවා. හිතන්න. හිතවිලිත් වැඩි, ක්‍රියාත් වැඩි, කතාත් වැඩි සියල්ලම මෙත්තා හිතට අනුකූලයි. ඒ අනුකූල හිත නගන්න නගන්න මොකද වෙන්නේ? නාම රූපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කියලා දෙපැත්ත සිද්ධාන්තයේ ක්‍රියාත්මක වෙවි. අර මෙත්තා සාගතයේ ඉන්න ඉන්න බලවත් වෙනවා. ඉතලා හීන වට්ටමේ වැඩිලා, තව වටවට මධ්‍යම වට්ටමට වැඩිලා, උපරිම වට්ටමට වැඩිලා අවස්ථාවක් එනවා. අන්න මිත්‍යා සහගතිත උපරිමයේ මට්ටමට වැඩුණොත් එතන මහා බලයක් තියෙනවා. තීන මට්ටමෙන් පටන්ගෙන මධ්‍යම මට්ටමට වෙල්ලා උපරිම මට්ටමට වෙල්ලා ඉන්නේ. ඒ වැඩනකම් කරලා තියෙන වැඩ පිළිවෙල මොකද්ද? ඒ හිත වැඩි වීමට අවශ්‍ය කරන්නා වූ හිතවිලි ක්‍රියාවදන් මොහොතක් ගානේ භාවිතා කරනවා. හිතවිලි නවත්තලා ක්‍රියා නවත්තලා කතා නවත්තලා වදන සමාධියක් ගැන අද හැමතැනම කියනවා. හැබැයි සමාධිය ලබන කෙනෙක් නැහැ. මොකද සමාධියට අවශ්‍ය කරන ඒකාන්ත උපනිශ්‍රේවන අනුකූල සිතිවිලි අනුකූල ක්‍රියා අනුකූල කතා තිබිය යුතුයි කියන මේ ධර්මතාවය දැකලා නැන්නා. කොහොම සමාධි බලන්න. සමාධිය හිර කරන මගක් පෙන්නලා තියෙනවා. වැළෙන හැටි. හිත විසිරෙන්න දෙන්න එපා කියන. විසිරෙන්නේ මොන හිතද? හිත එක තැනක තියාගන්න බෑ. හිත පාලනය කරගන්න බෑ. හිත හැමතැනම දුවනවා. ඒක නවත්තා ගන්න කියේ. දැන් ඉතින් හිට් එක කියලා තේරුම් ගන්න ඕනේ දුවන જાතිය හිට් තියෙනවා වෙන වර්ගයක්. රාගහිත පහල කරගත්තොත් මිත්‍යා සමාධියෙන් රාගහිත පහල වුණා. නිකම්ම නෙමෙයි රාගයට අවශ්‍ය දේවල් හිතලා කියලා කරනවා. ඒ හිත පහල වුණාට පස්සේ ඒක ලක්ෂණය මොකක්ද? ලෝකයේ රාගයට හේතු වෙන අරමුණු යම් තාක් ඇද්ද? ඒවා හොය හොයාම පොළඹවනවා. ඒවැම ආස්වාද බලාගෙන ඒවා පස්සේම හඹාගෙන සකස් කරලා දෙනවා. අදහස් දෙනවා. ඉතින් ওই රාග හිතේ ස්වභාවය ඕකයි. ওই රාග හිත තියාගෙන ඕක මැඩපවත්තන්න හදන්න පුළුවන්. එන හිතේ එක්තෙන් කරන්න හිත මැඩපවත්තන්න කියලා කියනකොට. බුදුරජාණන් වහන්සේ සචිත්ත පරියෝ දපලන් කියලා පෙන්නන්නේ. ඕක දැපනේ දාන්න. හිත පෙළ. දැපනේ දාන්න හිත දැනගන්න ඕනේ. රාගහිත දැපණය කරනවා කියන්නේ රාගහිත එක තැන තියන්න බෑ. ගෙම්බ අල්ලලා හොතල හිටපිය මෙතන හිටපිය කියලා තිබ්බොත් පුළුවන් ද තියන්න. ඌ තිබ්බ ගම පයින්න. ඒකගේ හැටිනේ. එයින් ගෙම්බල්ලා පයින් නැති ගෙම්බෙක් කරන්න පුළුවන් ඌට පල් නැති කළොත් මිස. ඌට පල තියනවා නම් නිරෝගී නම් ඌ එක දෙනෙක් තියන්න පුළුවන්. ඒක කරන්න බැහැ. ඔය කැලේ ඉන්න වඳුරෙක් අල්ලගෙන. කොහොම හිටපිය ගැන තියන්න හදන. අත් දෙකයි කකුල් දෙකයි ඔක්කොම අල්ලද්ද බැදලා ඉතින් හිර කළ දැමුතුට යන්න බැරි වෙන්නේ. හිර වෙලා ඉන්නකන් ඉන්නවා ලෙහිච්චකම් පයින්. පයින් එක වඳුරගේ හෙත්. අර පැන පැන යන එක ගෙම්බාගේ හැටි. අත්ෙන් අතල පයින් එක වඳුරගේ හැටි. ඒ වගේ අපේ හිත ගෙම්බෙක් වාගේ අපේ හිත වඳුරෙක් වාගේ හදාගත්තොත් ගති ලක්ෂණ. ඔය පයින් එකයි අතෙන් අතට දුවන එකයි නතර කරන්න බෑ. එහෙනම් ඒ ගති ලක්ෂණේ නැත්නම් නැති කරා. එවද හිතක් පහළ වුණේ නැත්නම් දැන් පයින් එකක් හැදෙනවා. මෙන්න මේ වගේ අපේ හිත රාග හිතක් නම් කවදාවත් එක්තැන් කරන්න බෑ. එක්තැන් කරන්න බැරි හිත තේරුම් ගන්න ඕනේ. හිත එක්තැන් කර ගන්න ඕනේ කියලා කෙනෙකුට අවශ්‍ය නැහැ. අවධානය එක තැනකට යොමු කර ගන්න ඕනේ ඒක බෑ කියලා අවශ්‍ය නැහැ. එයා දැනගන්න ඕනේ අවධානය යොමු කරන්න බැරි මොන හිත් වලින්. අවධානය යොමු කරන්න පුළුවන් මොන හිත් වලින්. දිවැසින් බලන්න ඕන නම් දිවැසින් දිවැසින් බලන්න යොමු කලෙන්ද අවශ්‍ය වෙන්නේ මොන හිතද? දිවකණින් අහන්න ඕන නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොන જાතිය හිතද? මේ හිත හොරා ගන්න ඕනේ. නිවන් අවබෝධ කර ගන්න ඕන නම් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ මොන જાතිය හිතද? ඒ හිතත් හදා ගන්න හොරා ගන්න ඕනේ. ඒ හිත ගොඩ නැගින්නේ මොන જાතිය වැඩපිළිවෙලකින්ද? කොහොම හිතුවද කොහොම කිව්වද කොහොම කළොත්ද ගොඩ නැගෙන්නේ. නැහ හිතක් ගොඩ නැගීමට හිතවිලි ක්‍රියාවදන් අවශ්‍යයි. හිතක් නැති කර ළමන්න නම් හිතවිලි ක්‍රියාවදන් කොටසක් අවශ්‍යම තේරුම් අරගෙන ඒක අත්හැරලා දාන්න ඕනේ. සංකාරපත්තියෙන් විඥාන වේ සංකාර නිරෝධයෙන් විඥාන නිරෝධ වේ කිව්වේ ඕකයි. ඔය කියන පදවලට සීමා කරගන්නේ නැතුව මේක විග්‍රහ කරලා තෝරා ගන්න ඕනේ ධර්මයේ. සක්‍රිය විදිලා තියෙන්නේ. චක්‍රයෙන් ගණන් හදා ගන්න දැනගන්නවා වගේ අපි දැනගන්න ඕනේ අපිට අවශ්‍යදී චක්‍රයට අනුව සදා සකස් කරගන්න. එහෙනම් සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කිව්වේ. මේ ධර්ම સિદ્ધාන්තයේ මේ ධර්ම චක්‍රය අරගෙන. දැන් අපිට බොහෝම පහසුවේ මාර්ගයක් තියෙනවා හදා ගන්න. ඔන්න මාර්ගය බල හැදියාලා ඥානවන්තය. බුදුරණන් වහන්සේ දුන්නේ ওই ටික. ඉතින් අපි දැනගන්න ඕනේ අපි දැන්ට ඔබිරිසිරි මේක සකස් කරගන්න තේරුම් මාර්ගය. එහෙනම් රාග සාගත විදිහට සංඛාර ගොඩ නැගුවා. සංඛාර පත්‍ය විඥානං කියන સિદ્ધාන්තය ක්‍රියාත්මක කළා. රාග විඥානයක් රාග හිත ගොඩ නැගිලා. එහෙනම් රාග හිත ගොඩ නැගින මූල මොකද්ද? රාග සාගතව හිතනවා නම් කියනවා නම් කරනවා නම් අන්න එකෙන් තමයි රාග විඥානය පහළ වෙන්නේ. රාග විඥානයේ ස්වභාවය මොකද්ද? කොච්චර එක්තෙන් කරන්න ඕනේ මම මේ මේ දේ කරන්න අවධානය යොමු කරන්න කියලා හැදුවත් අවධානය යොමු කරන්න බෑ. මලවලන රූපයක අරමුණක් ඇහෙනකොටම දුවනවා ඒ පැත්තට. මලවලන ශබ්දයක් ආව රාග සාගත ශබ්දයක් ආවොත් ඒ පැත්තට හිත යොමුනවා. ගන්ධ රස ස්පර්ශ ආදියක් යොමුන ගමන් මේ පැත්තට දුවනවා. ඒක රාග හිතේ හැටි. එහෙනම් අපිට අනේ මට මේක එක්තැන් කරන්න ලැබේවා කියලා බුදුරන් වහන්සේ පඳුරු ගැට ගැහුවලා හරියන්නේ නැහැ. යාඥා කරලා හරියන්නේ නැහැ. ක්‍රමයක් දීලා තියෙනවා. ඔය රාග විඥානේ නිකන් හටගත්තේ නැහැ. උඹම රාග සහගත තමන් තමන්ට කියා ගන්න ඕන. උඹම රාග සහගතව හිතලා. රාග සහගත දේ කියලා. රාග සහගත දේ කරලා. ඊට අනුකූලව කරපු වැඩ පිළිවෙලින් තමයි ඔය හිත පහළ වෙලා තියෙන්නේ. නැ බුදුරජාණන් වහන්සේ මහා පිළිසරණක් වුණේ මොකක් නිසාද? උන්වහන්සේ මහා බුද්ධියෙන් ඒක අයින් කරගන්න ක්‍රමයක් දුන්නා. ඕක තේරුම් ගන්න බෑ පොඩි බුද්ධියක් තියෙන කෙනෙකුට. ඒ නිසා ලෝක සත්‍යය රැවටිලා ඉන්නවා. අනන්ත ගුණැති බුදු පියාණන් වහන්සේගේ අප්‍රමාණ ඥාණයෙන් කෙස් ගහක් නැතුව දැකලා දුන්න ක්‍රමයක් තියෙනවා මේ ලෙඩේ හැදුනොත් මේකෙන් බේරෙන්න. මොකද්ද ලෙඩේ? රාග ලෙඩේ. මතුවලා තියෙන්නේ මොකද්ද ලක්ෂණේ? රාග විඥානය. ඒකෙන් මොකද කරන්නේ? මට ඒක විදිහට මානසිකත්වයෙන් ඉන්න බෑ, සැනසෙල්ල ඉන්න නෑ. ඇයි? රාගයට හේතු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පේන්න බෑ. අරමුණු වෙනකොට කෑ ගහගෙන දුවනවා ඒ පැත්තට ගණන් උත්සාහ ඇතුල් කරපන් ආස්වාද විඳපන්. බැයි නම් මහා අසහනීයමක් වෙලෙනවා, දැවෙනවා. එහෙනම් මේ කියන ඔක්කොම රෝග ලක්ෂණ ටික මතුවලා තියෙන්නේ. මේ රාග විඥානේ හින්දා. එහෙනම් රාග විඥානේ නිකන් හැදිලා නෙමෙයි මගේ නොදැනුවත්කමල මම අවිද්‍යාව නිසා ගොඩනගාගත්ත සංකාරයක් නෙමෙයි ගොඩනැගී සංකාරයෙන් පත්‍ය විඥානේ උනේ. අවිද්‍යාව මොකද්ද? රාගයේ මෙහෙම එකක් කියලා මම දන්නවා නම් කල්තියක්. රාග සාගතව හිතන්නේ නැහැ කියන්නේ නැහැ කරන්නේ. එහෙනම් මෙහෙම හිතක් මට පහළ වෙන්නේ නැහැ. එහෙනම් මට මේ දාහේ නැහැ. දැන් වෙච්ච එකට මොකද කරන්නේ? ප්‍රතිකර්මයක් නැද්ද? බුදු පියාණන් වහන්සේ ප්‍රතිකර්මයක් දුන්නා. මොකද්ද? සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. අවිද්‍යාව නිරෝධ කරගන්න. අවිද්‍යාව නිරෝධ කරන්න ඕකේ තියෙන අවිද්‍යාවෙන් ඕකේ තියෙන ආදීනව දැකපන්. වෙන්වීමේ ආනිසංස සිහි කරපන්. ඒතර විද්‍යාව පහළ වෙයි. කරගත යුත්තේ ඒකයි කියලා තේරෙයි. ඊට පස්සේ Tamanටම වැඩක් තියෙනවා කරන්න. මොකද්ද? ඔය විඥානීයට දෙන ආහාරය නතර කරපන් ආහාර නිරෝධී විඥාන නිරෝධ වෙනවා. මෙන්න බුදු පියාණන් වහන්සේ අපිට බණ දීලා තියෙනවා ධර්මයක් දුන්නේ. දැන් මම මොකද කරන්නේ? දැන් මගේම ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙනවා මේක අයින් කරගන්න. ඊට පස්සේ මගේ ඇස කන දිව නාසය ශරීරය මන සාග සාගත කියෙහිම අරමුණ වෙන. ගිහිල්ලා ඉතින් හිතන්න ඉඩ දෙන්නේ නැහැ. මනස සතියින් ඉන්න සතුටාණී කරනවා. සිහිය පිහිටවනවා. මොකෙන්නේ? මොකද්ද මේ හිත? ආයතෝ දෙල්ලද හැටි වෙන සාග විඤ්ඤාණයට ආහාරයි. ඔය හිතවිල්ල මොකද්ද හිතන්නේ මොකක් ගැනද? අන්න තමන්ට අවධානය යොමු කරන සතිපට්ඨානය වඩනවා කියන්නේ ඕකයි. දැන් අපි දකිනවා මේ සිතිවිල්ල කාගේ හැඟීමක් මේ පෙර වින්ද එකක් යන මතක් වෙලා ආය ආය නැවත නැවත හිතනවා නේද? කාලකන්ණිය ගොනුව නවත්තපන්. නැවතිලා හැදියා. අපි අපිට කියා ගන්න මේ අනුන්ට බැනලා හරියන්නේ නැහැ. අපි ළඟට බැනුන් දේ අපේ හිතේ වෛද්‍ය කොච්චර තියෙනවද? අපේ මොට්ටකම් වලටම නිග්‍රහ කළ යුතු නිග්‍රහ කරන්නේ. ඒ මිදෙන්නේ හැටි. ওই ගොම් විදිහට හිතන්න එපා, මෝඩ විදිහට හිතන්න එපා. ඔක තිරිසන් වැඩක්. ওই තිරිසන් හිතවිල්ල වහම අත්හැරපන්. අපි අපිට කියා ගන්න ඕනේ. අපි අපි ගැන බලන්න ඕනේ. අනිතර අපේ හිත මිල්ල කරගන්න පුළුවන් වෙනවා. ඒ බඳු අදහස කර මම හිතවිලි මාලා යොමු කරන්නේ නැහැ. ඇයි? මෙච්චර කල් මේ අසහනකාරී රාග හිත ඇති කරලා තියෙන්නේ. ඔන්න ඔය කියන්නා වූ ආහාරය නිසා එක ආහාරයක් නෙවෙයි. ඊළඟ ආහාරය මොකක්ද? ඊට සුදුසේ හම් වෙච්ච ගමන් ඒ જાතිය කුණු කතා ටික කිය කී. කාගේද හේතු කාලකවන කතා එකතු වෙලා කතා කරනවා. ඔන්න ඊළඟ ආහාරය. හැබැයි මෙච්චර කල් මෝඩකමට ගොංකමරුව කෙරුවා. ඊට පස්සේ ඔක අත්හැරපන්. කොහොම අසත්පුරුෂ ආශ්‍රය සත්පුරුෂය නෙමෙයි. ඔන්නේ ආශ්‍රයේ මිදියා. මිදිලා හිටන් මේ විදිහට යහපතක් කරගන්නේ කියලා. අසත්පුරුෂ ආශ්‍රයේ මිදිලා හිටන් ඊට පස්සේ බඳු අයක කතාවට යන්න එපා. කතාව අත්හැරලා දාපන්. ආශ්‍රය අත්හැරපන්. ඒතර සමහරයක් අත්හැරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එවදු ක්‍රියාවන්ට ඉඩෙන්න ඉල්ලන හිත දෙන්න එපා ක්‍රියාව කියලා. එවදු ක්‍රියාවට ඉඩ දෙන්න නැතුව නතර කරපන්. කාය සංකාරات ඉවරයි, වචී සංකාරات ඉවරයි, මනෝ සංකාරات ඉවරයි. ආහාර නිරෝධය. අපිමයි කේ දැනගෙන. ආහාර නිරෝධේ විඥාන නිරෝධේ. මොන විඥානේ? රාගයට ආහාර නිරෝධ කළොත් රාග හිත නිරෝධයි. අන රාග විඤ්ඤාණ රෝධන හැටි. තමා විශ්ින් කරගත යුතු ප්‍රායෝගික වැඩපිළිවෙල. විද්‍යාව. ඔන්න ඔය ටික කරගත්තා නම් කාගේවත් ප්‍රශ්නයක් එන්නේ නැහැ. කාටවත් අයින් කරන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. රාග අර සංඛාර හේතු කොටෙන් රාග විඥානයක් හට ගන්න එක නැති කරන්න තුන් ලෝකේ කාටවත් බෑ. රාග විඥාන නිරෝධ රාග සංඛාර නිරෝධ කළොත් රාග විඥාන නිරෝධන එක නැත කරන්න තුන් ලෝකේ කාටවත් බෑ. ඒක කිසි සමිතෙක් නෑ. එහෙනම් ඔය කාටවත් කරන්න බැරි අපිටම කරගන්න පුළුවන් කාටවත් වළක්වන්න බැරි දෙයක් තියෙනවා. ඕක අපේ උත්සාහයෙන් වීර්යයෙන් මනසින් තේරුම් වලගෙන නුවණින් තේරුම් වලගෙන ඔන්න ඔය ටික කළොත්. එයාට පුළුවන් යම් රාගචිත්තයක් ගැලපෙන්නේ නැද්ද? ගිනි දෙනවද? අසහනකාරීද? මිදෙන්න පුළුවන් ඕකේ. වෙන ක්‍රමයක් මේ කරන්නේ අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝහියා කිව්වෙත් ඕකයි. අත්ත දීපා විහෙරත අත්ත සරණාලංජ සරණා කියලා දේශනා කළේත් ඕකටයි. තුම්හි කිච්ඡං ආතප්පං අක්කාතාරා තථාගතා කියලා බුදුරණන් හතේ දේශනා කළේත් ඕකට. ඔබලාගේ තරපණේ ඔබලා කරගන්න ඕනේ. තථාගතයන් හතේ මොනවා කරන්නේ? ඕ මාර්ගය. තමන් විසින් කළ එකක් තියෙන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කළා විදිහ කරගන්න. දැන් මේ ආකාරයෙන් අපි දැනගන්න ඕනේ යමක් හටගන්නීමේද අත්හැරීමේද කළ යුතු වැඩ. ඒතර යමක් අත්හරිනකොටම හටගන්න ගන්න ඕනේ පැත්තක් තියෙනවා. ඒ පැත්ත හටගෙන නැත්නම් ඇයි හටගෙන නැත්තේ? මෙත්තා සහගත විදිහට හිතපු නැති නිසා කියපු නැති නිසා කරපු නැති නිසා මෙත්තා සහගත විඥානයක් නැත්නම් ඒකයි. මෙත්තා සහගත ජීවිතයක් අවශ්‍ය නම් ඒක කරපන්. එතන ඒක වැඩේ. ඒක මොකද ලබා ගන්න. මෙත්තා සහගත හිත පහළනොත් රාගයෙන් හත් වෙන්නේ නැහැ, ද්වේෂයෙන් දැවෙන්නේ නැහැ, මෝහයෙන් මුලා වෙන්නේ නැහැ. නිවනට මහා උපනිසරයයි. අත්‍යවශ්‍යයි. එන වටිනාකම බලපන්. මේ වටිනාකම දැනගෙන විද්‍යාවෙන් වටිනාකම දැකලා ඔය මාර්ගයන් ගමනය කරන්න ක්‍රමයේ ඕන්න තියෙනවා. මිත්‍යා සහගතව හිතන්න මිත්‍යා සහගතව කියන්න මිත්‍යා සහගතව කරන්න. ඔය ටික කරගන්න කියලා. ඉතින් මෙන්න මේ ටික කරගත්ත දාට මිත්‍යා දේතෝ විමුක්තිය ලැබෙනවා. දැන් අපි දකින්න ඕනේ එහෙනම් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කියන්නේ දුකින් මිදෙත්වා කියලා කිව්වේ මෙත්තා සහගත හිතට ආහාර දෙන ක්‍රම හතරක්. ওই ටික නවත්තලා මෙත්තා සහගත හිත වලන්න බෑ. ඔබ තෝරා ගන්න ඕනේ. එතකොට අපි එකපාරම ඒක අනිත්‍ය සත්‍යය හිතලා ඉතින් අපේ එන චේතනාව අයින් කරන්න පුළුවන් සත්‍යක් තියෙනවා. ඔව්. හේතුව බලනවා. ඔව්. කායයද දේශයද මොනවද කියලා. මේක උපාදානය කරගන්නේ නැත්නම් එතනින් ඉවරයි. උපාදානයේ සිද්ධ නොවෙන්න නම් ඒ පිළිබඳව විඥානය දුර්වල වෙන්න ඕන. විඥානය දුර්වල කරගන්න නම් විඥානයට දෙන ආහාරය නවත්තන්න දුර්වල කරන්න ඕනේ. ආහාර දුර්වල කළොත් විඥාන දුර්වල වෙනවා. විඥාන දුර්වල කරගාම මෙල්ල කරගන්න උපාදානෙ නිදහස් කරගන්න වහක. ඒක වෙනවනේ ජාතකෙ. ඒක වෙනවනේ. දැන් පුළු මීහල කල කන්න දිදී ඉන්නකම් සැලයා කන්න දෙනකම් ඌ මෙල්ල කරන්න බෑ. මෙල්ල කරගත්තොත් හොඳ වෙනාට කීකරු කරගන්න බෑ. ක්‍රමක්‍රමයෙන් උඩ කැලෑ ආහාර නතර කරලා ඌ මිනිසා මිනිහා විසින් දෙන යහපත් ආහාරයට හුරු කළොත් එහෙම ඒක ක්‍රමයෙන් කීකරු කරගන්න පුළුවන්. ලඟ වෙන්න බෑ එතකම්. ඉතල ඌ කැලේ අහතුරු බඩගින්න දියන්න ඕන. කාමත් වෙන්න අරින්න ඕන. කාමත් වෙන්න ඇරියට පස්සේ උඩ පණ නැති වෙනවා. ඊට පස්සේ වැළගෙන වැටෙනවා. නැගිට ගන්න බැරි වෙනවා. ආලකට යනකොට පේනකොට බිවගෙන රසෙන් ඇවිල්ලා අයින් දාපු කුළු මිනිහට. දැන් නැගිට ගන්න බැලුව ඉන්නකොට ගිහින් අත ගෑහෙනවා. එතකොට තමයි ඌට තේරෙන්නේ. මේ මිනිහා මට ලං වෙලා ඉන්නේ මං මරන්න නෙමෙයි. මට හිඟි කරන්න නෙමෙයි. ඒ මනුස්සයා මට ආදරේ ලං වෙලා ඉන්නේ. මම හිතාගත්තේ මේ ළඟට ඇවිත් මම මරයි කියලා. නමුත් මේ ඇඟ අත ගහලා නෑනේ. මට ආදරෙන් කතා කරලා නෑනේ. ඌ ওই ටිකට ආවේ ඌට නැගිට ගන්න බැරි තත්ත්වෙට පණ ආවත් නැතු උනාට පස්සේ කරගන්න දෙයක් නැතුව. අර මිනිහට විරුද්ධව නැගෙන්න බැරි තත්ත්වෙටපත් වුණා. ඊට පස්සේ මිනිහට කීකරු වුණා. අන්න ඒ වගේ ධර්මීය ස්පර්ශ එනකොට ධර්ම ශාන්තිය තේරෙන්න පටන් ගන්නවා. අර හැඩ මීහරක් වාගේ ඉන්නේ. රාග, ද්වේෂ, මෝහ සහගත මානසිකත්වේ නැති වෙන්න ඕනේ. ඒකට දෙන ආහාරය නැති වෙනකොට අන්න උත්සාහය වීරියෙන් කරන්න ඕන දෙයක්. ඒතකොට මෙල්ල වෙනවා. මෙල්ල වෙන හිතර ධර්මයේ වස්පල්ස වෙනකොට ධර්ම සාන්තිය දැනෙනවා. ඊට පස්සේ කවදාවත් ආපහු රාග, ද්වේෂ, මෝහ ක්‍රියා පැත්තට යන්නේ නැහැ. මේ සමාධි හිතක් වඩන හැටි හොඳින් තේරුම් අරගන්න ඕනේ ඉතල විදියට මුල් දැනගන්න ඕනේ. සමාධි හිතේ පසුතලයේ මොකද්ද? සමාධි හිත කියන්නේ මොකද්ද? චෛතසික කියන්නේ මොනවද? මේ යනවා එනවා කරනවා කියනවා කියන්නේ මොනවද? මේ ආදී වශයෙන්. හිත එක්තන් කරන්න ඕනේ නැත්නම් මේ ධර්මයේ දැනගන්න බෑ කියලා හිතන් කියලා හිතන කියන කාරණේ සෝරාගන්න බැරුව. ඊ අවශ්‍ය කරන පැත්තට අවනත වෙච්ච හිතක් හදාගන්න ක්‍රමයටයි මේ කිව්වේ. හිත එක්තන් කරගන්න කියලා. ඒකට අවශ්‍ය කරන දේ දීලා යම් හිතක් වැඩුවොත් එහෙම. ඒ වැඩූ හිත ඒ අදහස් පස්සේ යනවා මිසක් ඒක නවත්තන්න බෑ. නොවැඩූ හිතට යහපත් අදහස් දෙන්න හැදුවට හිත හඳන්නේ නෑ. වැඩූ හිත කියලා කිව්වොත් නෝකයි. හිත වඩනවා කියන්නේ. මෙත්තා සහගත, කරුණා සහගත, මුදුතා සහගත, උපේක්ෂා සහගත හිත වැඩුවෝ. ඒක නිවනට උපනිශ්‍රයයි. ආර්ය ධර්මයේ පිළිටන්නේ හිත. එතෙන්ට පහල කරගන්නේ නැතුව රාග දේශමෝ ගිනි දුරු කරගන්න බෑ. එවන්දු වන්නා වූ කරුණා ගති ලක්ෂණ ඇති හිතකර තමයි. ධර්මයට අරගෙන ප්‍රඥාව පිහිටන. ප්‍රඥා කියන චෛතසිකේ නැගෙන්නේ එතනයි. ඒකට තමයි ධර්ම අවබෝධය ලැබෙන්නේ. ලැබුණා පස්සේ ලෝකේ අසාරත්වය දකින්න දකින්න. අසාර ලෝකයෙන් අත්තරින් නොඇලී මිදී යෑම ලැබෙන සාන්තත්වය හැරෙන්න. තවත් කොහෙන් සාන්තියක් ලෝකේ තියෙන්නේ කියලා. අත් දකින්න. අධ්‍යක් උදාර ලෝකයා ඔක්කොම කියලා මෙන්න මේ හතරන් කඩ උබලයි කිව්වා. ඕක මට මොනවා කරන්නද? ඕකේ මට කරගන්න දෙයක් නැහැ. ඉතින් මේකෙන් මොනවත්ම කරන්න දෙයක් නැහැ. ඔය කරන්න යමක් තියෙනවා ඒ දේ කරන්නේ මේ ලෝකේ යහපතට මොනවා හරි ගන්න දෙයක් තියෙනවා. ඒකට ඔක හේතුවන්නේ. නෑ නෑ ඔක ඔබම ගන්න. හතම කරේ. අන්නේ තෙන්ද වහින්න. ඉනයි යථාර්ථයේ වැහපගෙන හලා හතරන් කන්දක් ගෙනහලා මෙන්න ඔබට කිව්වා. ඔහු නැවතත් ලෝභයට දමන්න බෑ. ඒ රත්තරන් කන්ද නිසා දූෂ්‍ය භාවයට ගෙනියන්න බෑ. කොතෙන්ද ආපු නැති කෙනාට ඔක ප්‍රශ්නයක්. ඔහු එකකින් ඉවත් වෙන්න ඕනේ. ඒ චිත්තේ තියනා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙත්තා සහගත හිතක් වැඩිච්ච කෙනාට ප්‍රශ්නයක් ආවොත් මෙන්න පරිහරණය කරන්න කියලා පිස්තෝලයක් ඇද්දොත් වැඩක් වෙයි. මට කොහොමද ජීවිත හේතුව කරා ප්‍රාණඝාතයක් නොකරන මානසිකත්වයක් ඇති මට පිස්තෝලේ හොනවා කරන්න. මට ඔකේ වැඩක් නැහැ. ඔය හිත පහළ වෙච්ච නැති කෙනෙකුට ඇත්තට මට ගහන්න ආවොත් මන්නම් කොහොම හරි වෙන්නම අරලා හරි. ওই જાති අදහසක් තියෙන මිනිහෙකුට ඔබට ප්‍රශ්නයක් ආවත් මෙන්න පාවිච්චි කරගන්න කියලා දුන්නා නිකන් ඉතින්. හරි සන්තෝෂයෙන් ගන්නවා මට හරි ප්‍රයෝජනවත් භාණ්ඩයක් හම්බුනා. මගේ ආරස්සාව. ඔය ඉති ගන්නවා. දැන් මේ වෙනස මොකද්ද? මෙන්න මේ සමේ ලෝකේ තියෙන බඩු බොට්ටු අහක් කරලා හිතන් නිවන් දකින්නවා කියන එක නෙමෙයි කරන්නේ. නිවන් දකින්න අවශ්‍ය කරන්නා වූ පසුතලයක් තියෙනවා. පළමු ඔහුගේ පසුතලය හදා ගන්න ඕනේ. මේ පසුතලය හදාගන්නකම් ඔහුට යමක් බාධක යමක් යමක් හේතු කරගෙන ඔහුගේ හිත විපරීත වෙනවනේ. ඔහු වහාම එකකින් ඉවත් වෙන්න ඕන. බුදුරන් වහන්සේ මේකට උපමාවක් දේශනා කරනවා. යම් කිසි යකඩයක් තියෙනවා ඇදාර ගන්න ඕනකමක් තියෙනවා. මේ යකඩේ ඇදනා. ඒ පුද්ගලයායි ඇදාර ගන්න. තවන්න ඕන තැන තවලා. තලන්න ඕන තැන තලලා. මෙහෙම ක්‍රියාකලාපයක් ගෙනියනවා. බල බල ඇදාරිනවා. බලනකොට කේස් ගහකවත් ඇදයක් නෑ කියලා දැක්කට පස්සේ සම්පූර්ණ වුණාට පස්සේ තවදුරටත් පලනවාද? තවදුරටත් රත් කරනවාද කියලා. රත් කරන්න ඕන හරි රත් කරලා ඉවරයි තවන්න ඕන හරි තවල බලන්න ඕන හරි තල්ල ඇදාරින්න ඕන හරි ඇදාගෙන ඉවරයි. ඒ ක්‍රියාවලිය තවත් කරනවා ඊට පස්සේ. මොකටද? ඇද අරිනකන් ඇද අරගන්න ඕනේ. ඇද අරනට පස්සේ ඇද අරන ක්‍රියාවලියට ඕනේ. ඊට පස්සේ කන්න යන්නේ. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඔන්න ඔය ටිකයි. ඒ ඒ ශික්ෂාව ඕන කරන්නේ ඒ එතන හික්මෙන කෙනාටයි. එතන හික්මා ගත්තට පස්සේ ඒ ටික කරන්න ඕනේ නැහැ. කුළු ගෙඩියෙන් ගහලා ඇදාර ගන්න තියෙන යකඩේ ඒ මහ ඇද අරගන්නකම් කුළු ගෙඩියෙන් ගහන්න ඕනේ. ඊට පස්සේ මහ ඇද ඉවරයි. දැන් කුළු ගෙඩියෙන් ගහලා ඉතින් ආදාරණේවා ඉවරයි. දැන් මේ රහතල් හතරක වහන්නේ නැහැ නේ. ඔය කිලෝ 1ක 2ක තියෙන මිටියකින් ගහලා පුංචි ආදාර ගන්න තියෙනවා. එයා ඒ මිටිය පරිහරණය කරනවා. ඒ ගාන තවා ගන්නවා. ඒකත් ඉවරයි. දැන් තියෙන්නේ යමකින් පුංචි දෙයකින් තත්තු කරලා පුංචි පුංචි ආදාර ගන්නවා. ඊළඟට පුංචි උපකරණය අරන් ඒක කරගන්නවා. ඒ ටිකත් ඉවරයි. දැන් තියෙන්නේ ඇද අරගත්ත යකරේ කලතොල් ටිකම කගන්නේ. තනින් තන අර තියෙන මලකට ගාල නිසා පිම්බිච්ච තැන් ඉසිච්ච තැන් අර ඇදරිච්ච හැකරදී ඊට පස්සේ ඒකට උඩ කරන්නේ වැඩි කරදාසිය දැන් වැඩි කරදාසිය ප්‍රයෝජන ගන්න වෙලාවට කුළු ගෙඩිය ප්‍රයෝජන ගන්නෙත් නැහැ ඒක ළඟ තිබුණත් ඇති වැඩකුත් නැහැ මිටිය ළඟ තිබුණත් මිටියෙන් ප්‍රයෝජන ගන්නෙත් නැහැ ඒක අවශ්‍යයක් නැහැ වැඩි කරදාසියෙන් කරන හරිය කරගන්න ඒකෙන් අර තිබිච්ච මලකට කැලි ඔක්කොම සුද්ධ කරලා ගත්තට පස්සේ තව තියෙනවා අර වැලි කර જાතියේ සීරිච්ච හරිය මට්ටම් කළා. ඊට පස්සේ ගන්නවා ඊට අවශ්‍ය කරන සෙදි කෑල්ලක් වෙනි බොහොම සියුම් දෙයක්. කන්නාඩියාවේ ඔපෙන් එකක් ඒකෙන් අදින්න. ඒකත් කරගත්තා. දැන් වැලි කර જાතියේ වැඩකුත් නැක. අර ඔප ගාන දෙකට සෙදි කෑල්ලේ වැඩකුත්. සම්පූර්ණ. අන්න ඒ වගේ තම තමන් දැනගන්න ඕනේ. මේ දේ ඇතුළු කළොත් මගේ හිත රාගීට, ද්වේෂීට, මෝහීට වැටෙනවා. මේක පොත් පිළින් ලියලා ශික්ෂාව පනවල කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක තම තමන් අත්දැකීමෙන් ලබන්න ඕන එකක්. නිසා කෙනෙක් දිහා බලලා කෙනෙක් කරන වැඩ බලලා මේක වැරදි මේක හරි කියලා ඉතින් මයින්ඩ් එක ගියොත් එහෙම ලොකු අමාරුවක වැටෙනවා. මේක සීලියට ගැලපෙන්නේ ආදි වශයෙන් කියන්න කිව්වොත්. ඒ බුද්ධිලා තම තමන් හැදෙන මාර්ගය දන්නේ නැතුව යනවා. ඉනිහාගේ තම තමන් දැනගන්න තම තමන් ඉන්නේ කොතනද? තම තමන් කුමක් තමන්ට ඇතුළට ආවොත් තමන්ට ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එන්නේ කොයි අවස්ථාවක ඉන්න හින්දාද? ඒ ප්‍රශ්නේ නැද්ද? ඒක තමන් දැනගන්න ඕනේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නේ. සාතන් වහන්සේ නවකෙට සතරා මාලිගාවක් හදලා සතරා මාලිගාවේ ඉන්න දුන්නත් උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේට ගල්ගේ ඉතිං ගන්න අවශ්‍ය නෑ. උන්වහන්සේට ගල්ගේත් එකයි සතරා මාලිගාවත් එකයි. මොකද උන්වහන්සේ දෙකේම අත්හැරලා ඉවර නිසා. උන්වහන්සේ මේ දෙකේම ප්‍රශ්නයක් ඉන්නේ නෑ. හැදෙන්න කැටෙන්න හේතුවක් නෑ. මුලා වෙන්න හේතුවක් නෑ. ප්‍රයෝජනෙ විතරක් උන්වහන්සේ කය දිනක ගන්න ප්‍රයෝජනෙ විතරක් ගන්න නිසා හතරංගේ හිතියක් කරන්නේ මොකද්ද? අර සීතේ කුෂ්ණේ වලකින එකයි අවු ඇති වලින් ඇති වෙන්නා පීඩනේ වලක්වා ගන්න එකයි. මැටි වදුරු ආදී කරදර වෙනවා ඒවා වලක්වන්න යම් ආබාධයක් තියෙනවා ඒක ඒ හේතුවට ඒක භාවිතා කරන එකයි මිසක්. ඒක හතර වලින් හදපු එකද රිදී වලින් හදපු එකද මැටියෙන් හදපු එකද උන්වහන්සේට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ බන්නේ ඒ උන්වහන්සේට නැතුවට ඊට මෙහා ඇලීම් ගැටීම් වල ඉන්න කෙනාට ලොකු ප්‍රශ්නයක්. ඔව් හික්මෙන්න ඕන. හික්මෙන කෙනා හික්මෙන්න ඕන හික්ුණ කෙනා මනස සුද්ධ වුණාට පස්සේ හැදුනාට පස්සේ එයාට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ ඕකයි යථාර්ථය. මේක දකින්න නම් වැඩ කරන්න බෑ යථාර්ථයේ ඉන්න බෑ. ඉතින් ඒ නිසා බාහිර ලෝකයේ ඉන්න තැන් බලලා කරන හැටි බලලා මෙයා මෙහෙම නම් කොහොමද සිල්වන්ත වෙන්නේ ගුණවන්ත වෙන්නේ කියලා මෙහෙම ඕට වෙනවා හිතන්න ගියොත්. යථාර්ථය තෝරගන්න ඕනේ විදියට. තම තමාම දැනගන්න තම තමන්ගේ හිත රාගයේද ද්වේෂයේද මොහොතේ යන්නේ කෙවඳු අරමුණු ආවොත්. තමන්ගේ හිත කොයිතරම් දුරට මැඩ පැවැත්වුණාද? දැන් එනවද නැද්ද? දැන් ඉන්නේ කොයි જાතියේ වැන්ද දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. තම තමන්ම දැනගන්න ඕනේ. දැනගෙන තම තමන් විසින් ඒකට ප්‍රතිකර්මය කරන්න ඕනේ. ඒකයි කිව්වේ අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසය කිව්වේ ඒකයි. ඔය වැඩේ අනුන්ට කරලා දෙන්න බෑ. තමන් කරගන්න ඕනේ විදිය. ඉතින් ඒ නිසා මේ වචන ආයින් කරලා ඉස්සන් ගැනීමක් නෙමෙයි තියෙන්නේ. අවශ්‍ය කරන ඕර අවශ්‍ය ගහකට දුන්නාම ගහ හරියට වැඩෙනවා වගේ සමාධි චිත්තය තෝරා ගන්න ඕනේ. සමාධි චිත්තයක් වැඩෙන්න නම් සමාධියට අවශ්‍ය කරන විදිහට ඒ සමාධියට ඕන විදිහට කටයුතු කෙරෙන්න ඕනේ. ඒ සමාජීත්වයේ මිත්‍යා සමාධියක් නම් එහෙම අහපරාදයක්. ඒකට කියන කටයුතු ඒකට ආහාරය නවත්තන්න ඕනේ. ඒක ලෞකික සම්මා සමාධියක් නම් සාමාන්‍ය. ඒක ඒකට ඉන් එහාට ආර්ය සමාධියක් තියෙනවා ඒක උත්තරීතරයි. ආර්ය සමාධියට අවශ්‍ය කරන්නා වූ මාධ්‍ය තෝරාගෙන ඒකට බාධා අයින් කරගන්න ඕනේ. ඒකට වැඩෙන්න ඕනේ පැත්ත වඩන්න ඕනේ. වැඩෙන හිත නොවැළැක්විය යුතුයි. සියල්ල අත්හැරිය යුතුයි. සියල්ල අත්හැරලා වැඩෙන්න ඕන කියලා නම් කියනකොට එක්තරා දෙවියෙක් මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රය බුදුරන් වහන්සේ දේශනා කරනවා. ඒක එහෙම නෙමෙයි කරන්නේ. යමක් යමක් නිසා පෞසිද්ධ වෙනවා. පාපයද. එයින් එයින් වැළැකිය යුතුයි. වැඩෙන හිත නොවැළැක්විය යුතුයි. මේ බුද්ධ දේශනාව. මේ වැඩෙන හිත නිවනට බාධා වෙන්නේ නැන්නා. ඒකට ක්‍රමයක් තියෙනවා. නිවනට අවශ්‍ය කරන විරාගී විිත රාගී විිත දෝෂී විිත මොහි චිත්ත ස්වභාවයයි නිවන් ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ විතරාගී විිත දෝෂී විිත මොහි චිත්ත ස්වභාවයෙන් කොච්චර හිතුවත් කොච්චර කිව්වත් කොච්චර කරත් සතර ගමද හේතුයි දෙන්නේ දුකේ නිදහස වෙන පැත්තට කටයුතු කරනවා මිස දුකට වැටෙන ඒව මේති සම්මාන සමුදය හෝති කියලා කෙලවර වෙනවා මිස ඒව මේත අස කේවරස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියලා ඒක වැඩෙන්නේ එහෙනම් ඒකට වැඩෙන්නේ මොකද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංඛාරයක් නම් ඒව මිත්‍යස කේවලස දුක්ඛක්ඛන්දස සමුදය හෝති කියන එකට යනවා. කුසල මූල පත්‍ය සංඛාරා කියලා හටගන්න යමක් ඇත්නම් ඒව මිත්‍යස ධම්මානං සමුදය හෝති කියලා කෙලවර වෙනවා මිසක් දුක්ඛස්කන්ධයට වැටෙන්නේ නැහැ. එහෙනම් ඒකට මාර්ගයක් තියෙනවා. නිවන් දැකීම චිත්ත ස්වභාවයක් තියෙනවා. ඒ චිත්ත ස්වභාවය හදාගන්න වැඩපිළිවෙලක් තියෙනවා. සියලු වැඩපිළිවෙලක් අත්හැරලා නිවන් දකින්න බෑ. ඉතින් ඕක නොදන්න අය විවිධාකාර පඬිත මත කියනවා. සියලු දේ අත්හැරලා නිවන් දකින්න. පින් කරලා නිවන් දකින්න බෑ. ඒව අත්හරින්න. ඔය බොරු කතා. නිවන් දකින්න ඔය එකක්වත් නෑ. කොහොම යටි කතා කියන. නිවන් මඟ වහනවා. ඒකයි වෙන්නේ. මා භික්කවේ පුඤ්ඤානම් භාවිත සුඛස්සේ සම්භික්ක අදිවකනම් පුඤ්ඤාන්ති. මේ බුද්ධ දේශනා කපනවා. ඊට පස්සේ බමුණන්ට දානවා. බබුඩු බණ කියනවා. ත්‍රිපිටකේ බමුණන්ට පාවලා හිටන් තමගේ මතයේ ඉස්පතු ඉස්පතු කරගන්න දඟලනවා. ලොකු විනාශයටපත් වෙනවා. සුමනාවෙන් දන් දිය යුතු මේ පින් කළ යුතු මේ දෙවිවන්ටත් මිනිස්සු වලට ශ්‍රමණ වූවන්ටත් පින උපකාර වේවි. සුමනාවෙන් දන් දිය යුතු මේ පින් කළ යුතු. මේ බුද්ධ දේශනා කපනවා. කපලා ඉවරලා හිටන් Tamanගේ වත් දානවා ඔය පස්සේ හදාගත්තේ වගේ. ලොකු විනාශයක් තමනුත් කරගන්නවා. ශ්‍රාවකයාට විනාශයක් ඇති කරනවා. හරි භයානකයි. ලකුණ්ඩ බද්දිය කියන හාමුදුරුවන්ගේ පුංචි ශරීරය. කොන්ද කුදු වෙලා. මූණත් හරි කැතයි. විරූපී පුද්ගලයෙක් වෙලා හිටියා. දැන් මේ පුද්ගලයා ඈත එනකොට අහනවා බුදුරජාණන් වහන්සේ. මහණි අර ලකුණ්ඩ බදිය දැක්කහම මොකද හිතෙන්නේ? අනේ ස්වාමීන් හරි කැතයි. කැවුමක් වාගේ මූණා. කොඳ කුදු වෙලා විරූපී. ওই ලකුණ්ඩ බදිය සමාජින සමාධියක් මා සංවැදනට හැරෙන තව කෙනෙක් නෑ. එච්චර සමාජ සමාජින පුළුවන් පුද්ගලයෙක්. ඥානවන්තයි. ওই ලකුණ්ඩ පද්‍ය වෙන්න හේතුව. ওই විදිහට වත් වෙන්න හේතුව වෙන්නවා. එක්තරා කාලයක පුරোহিত බ්‍රාහමණයෙක් වෙලා රජ කෙනෙකුට ඉන්න කාලයක යොදුනා කුසට මහා චෛත්‍යයක් වදින්න රජුව අදහස් කළා. අන්න පඬිසකමට කිව්වා වචනය. ඔච්චර බීජම් කරලා ওই තරම් මහා එකක් හදන්නේ මොකටද? හිතේ ප්‍රඥාව තියනවා නම් මේ මාර්ගය වඩා ගන්න ඕක උත්තර ලොකුයක් ඕනේ නැහැ. ඔක මහා මෝඩ වැඩක් නේ කරන්නේ. නිකන් සල්ලි විදන් කරලා. යදුන ගව්වට වැස්සා. ඔච්චර ලොකු එකක් නෝ. බහැලා බහැලා අඩි 4කට සීමා කළා. සීමා කළා කිව්වා ඒක නම් ඉතින් කමක් නැහැ ඉතින්. වියදමක් කරන වෙලකුත් නෙමෙයි. ඥානවන්තයාට ওই ටිකක් ඇති. පඬිත අදහසක් දුන්නා. නමුත් පඬිතකම හිතුවේ තමගේ මත්තෙවි. අර මහා චෛත්‍යය දැකලා චිත්ත ප්‍රහාදේ ඇති වෙලා ඒකෙන් එන කෝටි සංඛ්‍යාත ජනකාවකට මාර්ගය වහලා දැම්මා. කරපු අපරාධයට මහා පාපයක් නැගිලා මිත්‍යා දෘෂ්ටියක් නැගුණේ අපාගත වුණා. අපාගත වෙලා ඒ පෞද්ගලය වල අන්තිමට අරිහත්ත්වයටපත් වෙන අධ්‍යයවේදී අර විදිහේ කුදු ශරීරයක් ඇතිලා පොඩි එකෙක් හැටියට මිත්‍යෙක් කියලා උපන්. හේතුව වෙන්නන්නේ විදිය. දැන් මේක අපරාධ කොච්චරද? අදත් මේ සමහරලා කියනවා මේ පූජා තියන්නේ මොකටද? ඔයා මොනවද? ඔයා නිවන් මාර්ගද? ඔයා කරන්න වැඩි නිවන් දකින්න. අර ලකුණට වද්දී එදා දුන්න අදහස අදත් දෙනයි ඉන්නේ. ඒ පුද්ගලයා ඉඳ මොකද වෙන්නේ? ওই මිත්‍යා දෘෂ්ටි ලැගලා පිරිසක් අමාරු විදාලා විශාල පිරිසට එන්නේ යහපත නැති කළා දාලා. Taman දෙන ශබ්දයෙන් වහලා දාලා වහගෙන අවුල් කරපු නිසා වහ අවුල් සංකාරයේ වවුලෙක් වෙන්නත් එන්න පුළුවන්. ඊට අතර බලවත් නම් එහෙම අපාගත වෙලා අල්ලාගන්න තැනක ඉන්න තැනක් නැති තැනක වැටිච්ච තැන අල්ලාගන්න ටිකක් නැති තැනක අපාගත වෙලා උපදින්න පුළුවන් දුක් විඳින්න පුළුවන්. හැබැයි පඬිතුම හිතා කියන වෙන්නේ ඒක. හරි භයානකයි. ඉතින් ඔවා තේරුම් ගන්න ඕනේ. නිසා මේ ලෝකෙදි හරි මාර්ගයට එනකොට මුලදී එන්න ක්‍රමයක් තියෙනවා. රාගයෙන් සත් වෙලා දේශයෙන් නැවිලා කරාටක් කරවටක් කාම වඩේ ඉල්ලා ඉන්න මිනිස්සෙයිද ඕකේ එකපාරට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තෝරා ගන්න බෑ. ඔතෙන් දෙන්න බෑයි මිනිස්සෙයිද. ඒ මිනිසයා ක්‍රමෙන් ඒක සංසිඳවා ගන්න ඕනේ. එකපාර කරන්න බෑ. මේ ශාසන ධර්මයේ තුල චිත්ත ප්‍රසාදී ඇති වෙන බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝන් කෙරෙහි පැහැදිලා ශ්‍රවණ දර්ශනයේ කෙරෙහි හෝ පැහැදිලා සංඝරත්නයන් කෙරෙහි පැහැදිලා බණ අහලා නෙමෙයි ගැඹුරු දහමක් දැකලා නෙමෙයි අහන පිරිසල කෙරෙහි පැහැදිලා මෙහෙම තමයි මුලින් එන්නේ. ඒ සාන්ත දර්ශනයේ කෙරෙහි පැහැදිලා ඉන්නේ. සුවන්වැලි මහසෑය වහන්සේ දැක්කහම ඇති චිත්ත ප්‍රහාදී ඇති වෙනවද ගමේ පන්සලේ තියෙන සාහිත්‍ය දැක්කහම හිතලා පොඩ්ඩක් බලන්න වෙනස නැද්ද කියලා. ජාතිරි මහ බෝධින් වහන්සේ ළඟ තියෙන සාන්තිය අපේ ගමේ තියෙන බෝධිය ළඟ තියෙනවා. ඊටලා වෙනසක් නැද්ද? ඒ හදලා තියෙන යම්කිසි ආකාරයෙන් කරලා තිබෙනා වූ අපපස්ථාන පූජා සත්කාර දැක්කහම ඇති චිත්ත ප්‍රසාදේ නැද්ද? ඔය චිත්ත ප්‍රසාදේ තමයි ඉස්සෙල්ලා මුල් වෙන්නේ. ඒ මුල් වෙලා ඒ චිත්ත ප්‍රසාදේ හිත පිහිටන්න පිහිටන්න ප්‍රසාද චිත්තයක් ඇතිවීම තවසින පසුතලයේ හැදෙනවා. අන්නේ ප්‍රසාද චිත්තේ සාන්තයි. අන්නේ සාන්ත වූ ප්‍රසාද චිත්තේ ක්‍රමක්‍රමයෙන් නැඹුරු වෙනකොට ධර්මාභෝධයට හේතු වෙන මානසිකත්වයේ ගොඩනැගෙන. අන්න එහෙම කෙනාට තමයි යථාර්ථය කියන ලෝක සත්‍යයන් තේරෙන්න පටන් ගන්නෙ මේරුවට පස්සේ. අන්න ඒකට අවශ්‍ය කරලා මුල ඔය තියෙන්නේ. ඉතින් ඒ නිසා සමහර අය දැන් අකියන වංශාල වල කරන ඒවා කරනවා මෙහි මෙහරත් එහම පවාද කරලා තියෙනවා. දාගයක් හදනවා, චෛත්‍ය හදනවා, ඕවා හදන්න හදනවා. පන්සල් ක්‍රමයට යන්න යනවා. පන්සල් ක්‍රමය කියලා එකක් මොකද්ද කියලා අමුතු ක්‍රමයක් නැහැ. එතන තිබුණේ මොකද්ද මුලින් කිව්ව අර හිත ප්‍රහාදය හට ගන්න අවශ්‍ය වැඩපිළිවෙල. හැබැයි ඒක අඩුවක් තිබුණා. උන්වහන්සේලා ප්‍රමාදී වූ ඉහළිව ගත කරපු නිසා ඊට එහා ගැඹුරට ගන්න පිළිසෙට ගැඹුරු දහම දෙන්න බැරි වෙච්ච එක විතරයි අඩුපාඩු. ඉතින් ඔය අඩුපාඩුව බලන පඬිත වෙලා හිටන් අර තියෙන මුලි හරි කපලා දැම්මොත් එහෙම. ඔක්කොම විනාශයි. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ අරන්නේ රුක්මුල් වල හිටියේ කොහෙද ඔවා තිබුණේ? තර්කෙවුල් කෙනක් දාන. ඉතින් බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේදී බුදුරන් වහන්සේ මූලික අවස්ථාව දුන්නා ඊට අවශ්‍ය කටයුතු කරගන්න. ඊට පස්සේ ලෝකයට අවශ්‍ය කරන ඊළඟ කටයුතු එන කට්ටියට එන පිළිසෙල අවශ්‍ය කරන දේ පස්පල්ලේ දුන්නා මෙහෙම කරගන්න. මේවා හදන්න. හතරමාන් සංධියක පෙන්දෙන දාගක් බඳින්න. හදලා හිටන් යක හිත පහදාව ගත්තා නම් සතර බොහෝ කාලයක් වුණ හිත සුව පිණිස හේතු වෙනවා. ඒ නිසා ඒක ඔබලා කරන්න එපා. ඔබලා ඔබලගේ වැඩේ කරගන්න. රජවරු සිටවරු ඉන්නවා, දලවතුන් ඉන්නවා. ඒ ඇටේව බාර දීලා ඒගොල්ලන්ට උපදෙස් දෙන්න. ওই ටික කරන්න කියලා පෙන්නනවා. ඉතින් ඒකේ යහපතක් වෙන නිසා. පූජනීය වස්තුවක් කියලා තපස්සු වල්ලුක දෙනට මොනවද කිව්වේ? පූජනීය වස්තුව මේ උඹලාට දිනුන ධර්මයට පූජා කරපලා සත්කාර කරපලා බුදුරන් වහන්සේ විසුණුනාදලා කිව්වේ කිව්වා. ධර්මයට අපවස්ථාන කරගෙන ධර්මයට පූජා සත්කාර කරගෙන ධර්මානුකූලව ගත කරන්න කියලා විසුණුනාදලා අවවාද දුන්න පින්නම් පාලිසෙල්. බුදු වෙච්ච මූලික කාර්යදී පූජාවරේ වස්තුවක් කියලා ගහම හිසවිලි බදලා කේස ධාතු වට විඳත් දුන්නයි කියනවා තවසවල් ලෝකෙ දෙන්න. ගිහින් චෛත්‍යයක් හදාගෙන පූජා කරා. දැන් චෛත්‍ය හදාගෙන පූජා කරලා නිවන් දකින්නවා. දැන් තපස්සු බල්ලුක කියන වෙලෙන්දන්ට ඒගොල්ලන්ගේ මත්තවල වන්නා වූ දේ ඒගොල්ලන්ට දුන්නා. ඊට එහා ගැඹුරු නුවණක් ඇතුව පැවිද්දර ඇවිදලා හිටන් ඉතිරි කර ගන්න පුළුවන් අතේ මේ මත්තවට එයාට කිව්වා ධර්මයට සත්කාර කරේ ධර්මානුකූලව කටයුතු කරේ ආරණ්‍ය සුකුමල් සූර්යාකාර ඇසුරු කරේ ඉතිරි කරගන්න. ඒ එයාට දුන්නා. මේ බුදුරජාණන් වහන්සේ සියල්ලන්ටම සමානික දුන්නේ නැහැ. ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ දැකලා ඒ පුද්ගලයා ගන්න ඕන තේරුම් දැකලා ඊට අනුකූල දේ දුන්නා. ඉතින් ඔබ තේරුම් ගන්න බැරුවහම මොකද කරන්නේ? අල්ලාගත්ත පැත්ත අල්ලාගෙන ලෝකෙට ඔක්කොම එකක් දෙන්න හදන. ඔච්චරයි තියෙන බුදුවණ කියන්නේ. දැන් ඔහොම කියන කතා ඉන්නේ හොඳ ප්‍රසිද්ධ අය කීප දෙනෙක් වෙන්නා දේශකයෝ. ඕවයි කියන. චතුරාර්ය සත්‍ය විතරයි බුදුරන් අන්තිම වෙන එකක් දුන්නේ. වෙන එකක් බලාපොරොත්තු නම් මිත්‍යා දෘෂ්ටි. දැන් මෙහෙම කියන අය ඉන්නවා. විශාල පිරිසක් අමාරු වැඩේ. ඒක වෙන අපි යථාර්ථය තුල ඉන්න ඕනේ. අපේ වැඩ දැන් තාත්තා අම්මා කිරි බෝතලේ හැදලා ළමයාට බොවනවා. අම්මා තාත්තා කිරි බොනවද ළමයාගේ ආහාර ගන්නවා. අම්මා තාත්තා බර ආහාර ගන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය ආහාර. කිරි බොන ළමයාට කිරි හැදලා බොවනවා. නෑ නෑ අපි අපි අත්දැකීමක් තියෙනවා මෙන්න මේකයි ආහාරය කියලා පොඩි උන්ට බණ්ඩෝ කෑවොත් මොකද? අලබතල බණ්ඩෝ කාලේ කිරි බොන එකට. උට අජීර්ණ හැදිලා මැරලා යනවා. නෑ නෑ අපිටත් ඒක කියා තියෙනවානේ උඹලට කනේ කියා ඉතින් කීබෝඩ් පටන් ගත්තොත් අම්මයි තාත්තයි දෙන්න ළමයාගේ ගන්න පටන් ගත්තොත් අම්මට තාත්තට මන්ද පොසෙදී හැදෙනවා පරදකටත් වෙන්නේ ඕකයි ළමා ආහාරය දැනගෙන ළමයා දැනගෙන ළමයාට ළමා ආහාරය දෙන්න ඕනේ වැඩි හිටිය අත් උදව් දෙන්න ඕනේ වැඩි හිටිය වැඩි හිටි බව දැනගෙන තමන්ට ගැලපෙන ආහාරය පොක් දෙන්න තමන් වැඩි දෙන්න ඕනේ එතකොට මේ සමාජයේ දරුවත් හැදෙනවා දෙමාපියොත් හැදෙනවා වැඩි හිටියොත් හැදෙනවා ඈ ළමයාට ළමා ආහාරය තරුණයාට බර ආහාරය. වැඩි හිටියට කටට රහක් දෙන්නේ නැහැ ලුණු බීස් මිශ්‍ර සැහැල්ලු ආහාරය. ලොකුවට කාලකන් දිරුවන් නැති නිසා අලබස්සල වංජුක දෙන්න බෑ. වයසට ගියාට පස්සේ. එයාට ගැළපෙන જાතියේ රහක් නැති නිසා කට ලුණු බීස් රහක් හරියෙන් එකක් හදලා එයාට අවශ්‍ය කරන ආහාරය දෙනවා එයාට. අලබස්සල වංජුක කාලේ දිරවන තරුණයා එයාගේ ආහාරය ගැළපෙන එක එයා ගන්න. ඒවා එකක්වත් දිරවන්නේ නැති සුළු බීජ ආහාරය ගන්නත් බැරි කිරි ආහාරයෙන් ජීවත් වෙන ලදරුවාට කිරි ආහාර දෙනවා. ඒතකොට ලස්සන සමාජයක වැඩෙනවා. ඒගොල්ලෝ බුද්ධ සමාජයත් එහෙමයි. ඒ ඔය සමාජයේ தත්ත්වය දැනගෙන ඕනේ ඒ විදිහට කරන්න. ඒ ඕක දැකේ නැති කෙනා මොකද කරන්නේ? සමන්ත වැටිච්ච හරිය, දැනිච්ච හරිය, පිරිච්ච හරිය අරගෙන ඒක ඔකරම දෙන්න ගියොත් ලොකු විනාශයක් වෙනවා. ඔක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ධානය වලට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේ සමාධිය ලැබෙනකොට ධානය ලැබෙනවා. බුදුරන් වහන්සේ දේශනා කළේ මේ ධානා මාර්ගයත් ඔක්කොම ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරියට දැනගෙන කටයුතු කරගෙන යන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨාන තමයි අපි ওই විග්‍රහ කරලා දුන්නේ කරන්න ඕන ආකාරය. අත්තරින්න ඕන දේ නම් අත්තරින්න හැටි. අනුගමනය කරන්න ඕනේ කියලා අනුගමනය කරන්න හැටි. තමගේ හිත තමන් හඳුනා ගන්න ඕනේ. ඒ හිතට දෙන ආහාර වැරදි නම් ඒක අයිත් කර ගන්න ඕන හිතක් නම් ඒ ආහාරයෙන් ගොඩනගෙන බව දැනගෙන ඒකට අවශ්‍ය හිතවිලි ක්‍රියාවදන් වශයෙන් දෙන ආහාරය තේරුම් අරගෙන අතර කරන්න ඕනේ. වඩන්න ඕනේ යමද්ද? ඒකට අවශ්‍ය කරන හිතවිලි ක්‍රියාවදන් ඇතුළු කරලා ඒක නිර්මාණය කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ හිත වැඩින්න ඒ ආහාරය දෙන්න ඕනේ. ඒකෙන් ඒ හිත වැඩෙනවා. වැඩිච්ච හිතේ යමක් ගෝචරද? ඒ දහම ඒකට ගෝචර වෙනවා. එහෙනම් මෙත්තා සහගත, කරුණා සහගත, මුදිතා සහගත, උපේක්ෂා සහගත හිත වලට නිවන ගෝචරයි. ධානී ඒකට උරුමයි. ඒ හිත ධාන ලබනවා. ඒක අමුතුවෙන් ධාන ලබන අමුතුවෙන් කරන් දෙයක් නෑ. සමාධි ලබන්න අමුතුවෙන් කරන් දෙයක් නෑ. ওই ටිකයි ඔය වැඩ පිළිවෙල කරන්න ඕනේ. ඕක හරියට කරගෙන ගියාම මේ ප්‍රශ්නේ ඉවරයි. ඉතින් තේරුම් ගන්න ඕනේ හිතවිලි සමාධිය නෙමෙයි. හිතවිලි නතර කිරීම සමාධියක් නෙමෙයි. ක්‍රියාව සමාධියක් නෙමෙයි. ක්‍රියාව නතර කරන එක සමාධියක් නෙමෙයි. වචන සමාධියක් නෙමෙයි. වචන නතර කරන සමාධියක් නෙමෙයි. ඒ හිතවිල්ල ක්‍රියාව වචනේ. හොඳනම් ඒ જાතිය සමාධියක් ලැබෙනවා. නරක ඒක මිත්‍යා සමාධිය කියනවා. මේ නරක නම් ඒ જાතිය සමාධියක් ලැබෙන මිත්‍යා සමාධිය කියනවා. ඒක ලෞකික හොඳ පැත්ත නම් ලෞකික සම්මා සමාධිය වෙනවා. ලෝකෝත්තර පැත්තට නැඹුරු කරන්නා වූ ඊට අවශ්‍ය වන්නා වූ හිතවිලි පියාවදන් ඇසුරු කළා නම් ලෝකෝත්තර සමාධිය ගොඩනැගේ. සමාධි හිත මොකද කරන්නේ? හිතන්නේ නැති කියන්නේ නැති කරන්නේ නැති හිතක් නෙමෙයි සමාධි හිත. ඒ සමාධිය ලෝකෝත්තර නා. ලෝකෝත්තර විදිහට හිතනවා. ලෝකෝත්තර ධර්මයේ කියනවා කතා කරනවා. ලෝකෝත්තර ධර්මයට අනුකූල පුද්ගලයාගේ ක්‍රියාවලිය ගෙනියනවා. ඒ හිතවිලි ක්‍රියාවල ලෝකෝත්තර හිතකින් නැගෙන හිතවිලි ක්‍රියාවදන් සසර ගමනට හේතු වෙන්නේ නැහැ. තමන්ටත් ලෝකයටත් යහපතට හේතු වෙනවා ජීවිතේ තියෙනකන් ඉහත්ම සුඛ විහරණයට හේතු වෙනවා. ඒ ටික කරගෙන යනවා. නැහ හිතවිලි වලින් පියාවදන්න වලින් නෙවෙයි යථාර්ථයේ දෙන්න නෙවෙයි චිත්තය අනුවයි. මේ චිත්තය තෝරා ගන්න ඕනේ. චෛතසික වලින් කරන බාහිර ක්‍රියාවලින් හිතවිලි ක්‍රියාවදන් ක්‍රියන හැටි තෝරා ගන්න ඕනේ. තෝරාගෙන වඩනකොට මේ ප්‍රශ්නේ මේ දෘෂ්ටි ඇරිලා හරියට මාර්ගයේ වැදින්න පටන් ගන්නවා. ඔක තෝරා ගන්න.